ඒ සූත්‍රයේදී සර්වචනංශ බොහොම ලෙන්ගත් විදිහකට මතක් කරනවා මේ චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා මේ සා විශාල දීර්ඝ සංසාරයේ කාලයක් අපි සංසාරේ වටවලල්ලේ වටවලල්ලේ ඇවිදිමින් තමන් කරා මමත් ඔබලාත් කියලා. ඉතින් සංසාරගතව ගත කරන කාලයේදී අපි ওই තාරාතිරම් මොනවා තිබුණත් ඔක්කොගෙම තියෙන සමානකමක් කෙලෙස් බරිත ගතියක්. මෙතනදී සරුවචනාදගේ තියෙන විශේෂත්වය තමයි උන්වහන්සේ ඒක දැනගෙන ඒ කෙලෙස් වලින් ඈතර වෙලා අනික් අයටත් අපි ඔක්කොම එකට ගියා. දැන් මම ඈතර වුණා. අපි ඔක්කොම එකට වැඩ කරන ගිය ඕගොල්ලන්ටත් ඈතර වෙන්න පුළුවන්. මෙන්න මෙහෙමයි කියන වගේ ඒ වෙනසක් ඇති කරන්න නෙවෙයි මේ සූත්‍රය කියන්නේ සමානකමක් ඇති කරන්නයි. ඒකට සන්දහා සංසාරිතව සන්දහවිතව ගමන් කර අනිකුත් සංසාරගත සත්වයින්ට මතක් කරනවා ඔයගොල්ලෝ මමයි ඔක්කොම මේ තරම් ඇවිද්දා මේ චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා ඒ නිසා අපි චතුරාර්ය සත්‍ය දැනගත්තොත් මේ දුක් දෙන සංසාර ගමන නතර කරන්න පුළුවන් කියන එකයි කියන්නේ. ඉතින් අනිකුත් සෑම ශාස්ත්‍රුන් වහන්සේ නමක්ම ඒ සාමාන්‍ය මේ සත්වයා ශාස්ත්‍රුන් වහන්සේගෙන් විශාල වෙනසක් ඇති කරා. ඇති කරලිවලා බයසහිත ගෞරවයක් ඇති කරගෙන කිට්ටු කරන්න බැරි කෙනෙක් විදිහට දේවාත්ම වලට බ්‍රහ්මාත්ම වලට පත් කරා. සරුවජන් වහන්සේ බ්‍රහ්මයන් දෙවියන්ගේ දෙවියන්ට දෙවි වුණත් බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වුණත් මම මිනිස්සෙක් කියන එක කටපුරා ප්‍රකාශ කරපු උත්තරපෙන් වහන්සේ නමක්. ඊට පස්සේ කතා කරලා කියනවා මේ පටන් ගන්නකොට කරගෙන යනකොට ඉවර වෙනකොට මේ සියලු දෙනා අතර තියෙන සමානකම විතරක් නෙවෙයි ඒ සඳහා ඇති පෙත මාර්ගය ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් එකක්. මේක කිසිම ගූඪ ගතියක්, গুপ্ত ගතියක් මොකුත් නැහැ. ඒකේ තියෙන්නේ ක්‍රමානුකූල අනුපූර්ව ක්‍රමයක්. ඒ නිසා කවුරු හරි මේ සංසාරේ දුක දකිනවනම් ඒ අනුපූර්ව ක්‍රමේ දැනගන්නකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් තමයි යොදන ප්‍රමාණයට සාපේක්ෂව ඒ සංසාර දුකින් ගැලවෙන්න පුළුවන් කියන එකයි. ඉතින් ඒ විදිහේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පොදු සාමූහික හඳුන්වා දීමක් කරාට පස්සේ එක එක සත්‍යක් ඒ කියන්නේ දුක්ඛ සත්‍ය වශයෙන් සමුදය සත්‍ය වශයෙන් එක එක සත්‍යයක නැවතත් තවදුරටහන්සේ ඒ ප්‍රකාශයම කරනවා මේ දුක්ඛ සත්‍ය නොදන්නා නිසායි අපි මේ විදිහට සංසාරය ඇවිදින්නේ සමුදේ සත්‍ය නොදන්න නිසායි අපි මේ සංසාරය ඇවිදින්නේ නිරෝධ සත්‍ය නොදන්න නිසායි නිරෝධ මාර්ගය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නොදන්න නිසා ඇවිදින්නේ කියලා එක එකක් විස්තර කරනවා ඒකෙන්දි ඇත්ත වශයෙන්ම භාවනා කරන යෝගාවචර පිරිසක් වශයෙන් අපිට තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඒකේ ප්‍රායෝගික පැත්ත ඒ කියන ප්‍රයෝජනෙ සලකලා වැඩ ගන්නකොට ඒ සඳහා යෝගාවචරය දත යුතු පැත්ත තමයි වැදගත් වෙන්නේ භාවනා උපදේශ වශයෙන් කමඨාණක් වශයෙන්. ඒිනුත් සඳහන් කරනවා මේ පළවෙනි සත්‍ය දෙක තමයි ඊටාම වැදගත් කියලා. දුක්ඛ සත්‍යත් සමුදය සත්‍යත්. යම් කිසි කෙනෙක් මේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දන්නවනම් ඉබේම තමයි නිරෝධ සත්‍යත් නිරෝධ මාර්ගයත් නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් ලැබෙන්නේ. ඒ නිසා යෝගාවචරය විසින් උත්සාහ කටයුත්තේ දුක දුක වශයෙන් හඳුනා ගන්නත් ඒ දුකට හේතු වෙන හේතුව සමුදය ඒක ඍජු අස්පන අපිට තමා වශයෙන් දැකගන්න. ඉතින් මේ විදිහට දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය පෙන්වා දීමට රූප රූපස්කන්ධය හරහා කොහොමද දුක්ඛ සත්‍ය වෙන්නේ කොහොමද සමුදය සත්‍ය වෙන්නේ වේදනා හරහා වේදනා ස්කන්ධය කියලා අපි සඳහන් කරන ඒ ගොඩ ඒ කය කන්ද හරහා කොහොමද දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය විග්‍රහ වෙන්නේ විවරණය කරන්නේ ඊට පස්සේ සංඥා ස්කන්ධය හරහා කොහොමද දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය සංස්කාර හරහා විඥාන හරහා වශයෙන් එක එකක් එක එකක් විස්තර කරලා තියෙනවා. ඉතින් ඒකම විතරක් නෙවෙයි ක්‍රම. තව ගොඩක් ක්‍රම අනුව මේ පටිච්චසමුපාදය අනුව මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අනුව දුක චතුරාර්ය සත්‍ය අනුව ශීල සමාධි ප්‍රඥා අනුව කෙලෙස් අනුව මේ එක එකක් එක එකක් සරුවචනාංශයේ ඒ චරිත පුද්ගල අනුව විස්තර කරලා තියෙනවා. අපි මේ භාවනා වැඩමුළුව සඳහා ඉදිරිපත් කරගත්තේ මේ පංචස්කන්ධ ක්‍රමය. ඒකට අපි පොටපාද ගත්තේ මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ කෙටියෙන් කියනවා මේ උපාදානස්කන්ධ පහම දුකයි කියන එක. ඉතින් අපි මේ වෙනකොට ගෙවම් කරලා තිනවා දවස් හතරක් අද පස්වෙනි දවසේ අපි උත්සාහ කරන්නේ මෙතෙක් අඳුනගත්ත විදිහට මේ වේද රූපහරහා වේදනහරහා සංඥාහරහා කරගෙන ගිය මේ විවරණ ක්‍රමය අද මේ සංස්කාරහරහා කොහොමද අපි ඉගෙන ගන්න කියන්නේ ඊයේත් දේශනාවේදී මම මතක් කළා අපි මේ දුක්ඛ සත්‍යය පිළිබඳ පාඨය දවසේ මාතෘකාව කරගෙන ඉදිරියට ගියාට මේ දුක්ඛ සත්‍ය පිළිබඳව රූප ධර්මයන්ගේ විවරණ වේදනාවන්ගේ විවරණ සංඥාවන්ගේ විවරණ කරනකොට දුකට හේතුවත් ඒ දුකට හේතු නැති නිරෝධයක් කියනවා ව්‍යංගාර්ථෙන් කියවෙනවා අනිමාර්ථෙන් කියවෙනවා ඒක හොඳටම ප්‍රසිද්ධ වෙනවා. අපි ඊයේ ගත්ත මේ සංඥා ස්කන්ධය පිළිබඳව නැත්නම් යමක් හඳුනා ගැනීම සඳහා අපි ඒකට දෙන ලේබල් අදිවචන ප්‍රඥප්ති නම් දිහා බලනකොට ඒක ඒ දෙයක් හඳුනා ගැනීම සඳහා අපි ඒකට නමක් දානවා දෙයක් හඳුනා ගැනීම සඳහා ඒකට අදිවචනයක් දානවා ලේබල් එකක් දානවා හඳුනා ගැනීම සඳහා ඒකට හඳුනා ගැනීමේ ලකුණු සංඥාවල් තියනවා කියන එක ඒක කෙලේශයක් විදියක්වත් දුකක් විදියටවත් බැලුව බැලමට පේන්නේ නැහැ. යම් කිසි දෙයක් හඳුනා ගැනීම සඳහා යාට නමක් දැම්මයි කියලා, ඒ වස්තුවට නමක් දැම්මයි කියලා, ආදි වචනයක් දැම්මයි කියලා සංඥාවක් තිබ්බයි කියලා ඒකේ වැරද්දක්වත් ඒක දුකක්වත් බැලුව බැලමට පේන්නේ නැහැ. නමුත් ඒ මේක සරුවචනාංශ මේකට සාධාරණීකරණය කරන්නේ නැත්නම් ගැඹුරින් ධර්මෙදියා බලනකොට සාධාරණීකරණය කරන්නේ අපි රූප ධර්ම ගත්තත් නාම ධර්ම ගත්තත් ඒ එකක් හඳුනාගෙන ඒ දෙයම නැවත දැකලා මේකමයි කියන්න දෙයක් සංසාරේ කවදාකවත් වෙන්නේ නැහැ. ඒ තරම් වේගයෙන් වෙනස් වෙන රූප ධර්ම මේ ඉස්සල්ලා එකමයි මේ දැක්කේ කියන සංඥාවේ නිත්‍ය සංඥාව තිබුණොත් ඒ දැකපේක සුබයි කියලා ඒකමයි මේ නැවත දකින්න කියන සුබ සංඥාව තිබුණොත් ඉසලක සුඛයි ඒ සුඛේමයි නැවතමත් වෙන්නේ කියලා සුඛ සංඥාව තිබුණොත් ඒක හඳුනා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් ඒ සුඛය, සුභය, නিত্য කියන මේ සංඥා විපල්ලාස වලින් තොරව බැලුවොත් ඉස්සල්ලා පහළ වෙච්ච එක නෙවෙයි දැන් පහළ වෙන්නේ. ඒ තරම් ශීඝ්‍රයෙන් මේක වෙනස් වෙනවා නම් ඒ තරම් වෙනස් වෙන දෙයට මේ ඒකමයි කියන නිත්‍ය සංඥාවෙන් නමක් දාන්න සංඥාවක් එල්ලන්න අරමුණු කරන්න මෝහෙම තියෙන්න ඕනේ තණ්හාවම තියෙන්න ඕනේ මේ වේගෙන් වෙනස් වෙන එකින් එකට එකින් එකට කිසිම සම්බන්ධයක් නැතුව පැවැත්වෙන මේ ජවනිකාවේ මේ දේමයි ඉස්සලා දැක්කේ ඒකමයි නැවත දකින්නේ කියන්නෙම ඒ දේ මට ඕන හින්දා. ඒ දේ සුප නිසා, ඒ සුබ නිසා, ඒ දේ නිට්ටය නිසා නෙවෙයි. ඒක සුබ වෙනව නම් හොඳයි, සුඛ වෙනව නම් හොඳයි, නිට්ටය වෙනව නම් හොඳයි කියන තෘෂ්ණාවෙන් තමයි මේ සීඝ්‍රයෙන් වෙනස් වෙන මේ ප්‍රවාහයට එක එක ජවනිකාට එක එක නන්දා. වස්තුවක් ඕනම දෙයකට අපි නමක් දාගන්න ඒ වස්තුව මාත් එක්ක බඳ ගන්න තමයි. ඒ නිසා නිත්‍ය සංඥාවේ හිටියොත් විතරයි මේ සංඥාව ඉස්සල්ලා එකයි පස්සේ එකයි සම්බන්ධතාවයකට අදිවචන නම් ගම් දාන්න වෙනවා. ඒ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙනකොට උදාහරණයක් වශයෙන් කියනවා අපි ආස්වාද ප්‍රසවාසයේ පිම්බි මැකිලෙන් බලانے යනකොට අර හිමීට සතිය වඩ아가න යනකොට මේක නිට්ටයයි කියලා මායාව තියෙනකොට මේක දකින්න එක සුඛයි සුබයි කියන මායාව එනකොට අපි ආස්වාසිය ආස්වාසයෙන් නම් කරනවා සංඥාව තියෙනවා මෙනෙහි කරනවා අරමුණු කරනවා ප්‍රසවාසය ප්‍රසවාසය මෙනෙහි කරගෙන යනවා නමුත් මේක සීඝ්‍රයෙන් වෙනස් වෙගෙන යනකොට මෙනෙහි කර කර ඉන්න බැරි තරම් වේගයෙන් මේ ආස්වාස ප්‍රසවාස වෙනස් වෙනවා පිම්බීම හැකිලිම වෙනස් වෙනවා සක්මන් කර කර ඉනකොට හොඳට සක්මන්ට හිත ගියොත් මේ ඔසවන වාරේ යවන වාරේ තබන වාරේ කියලා ඒ කිසිම දෙයක් ලේබල් කර කර ඉන්න සංඥා කර ඉන්න බෑ මේක ක්‍රියාවලියක් බව පේනවා. එතෙන්දී අමාරුයි අර විදියට සංඥාවක් හිතවන්නේ. ඒකතකොට සංඥා ඉබේම දියාරු වෙලා යනවා. විරංජනේ වෙලා යනවා. සංඥාවක් එකට දාගන්න බෑ. මුළු ක්‍රියාවලිය බලන්න නම් කෑලි කෑලි කඩ කඩ කරන්න බෑ. ඒ නිසා සංඥාවක් එන නිමිත්තක් එන අදිවචන දාන්න හැම වෙලාවෙදී මුලාවක් තියෙනවා මේ ඒකමයි මේ චිත්තක්ෂණ දෙක තුනක් පැවතුනේ කියලා. ඒ පැවතිච්ච දේ නිට්ටයයි කියන මුලාව තියෙනවා. ඒ පවතින දේ සුඛයි කියන මුලාව තියෙනවා. ඒ පවතින දේ සුභයි කියන මුලාව තියෙනවා. ඒකත් තියෙනවා මාත් ඉන්නවා කියන ආත්ම සංඥාව තියෙනවා. එනිසා යම් තැනකදී යෝගාවචරය බලවත් උද්‍යප්පේ ඥාණයට යනකම් මතුවෙන මතුවෙන තාක් රූප ධර්මේ මතුවෙන පතුවිතාවක් නාම ධර්ම බැලුවොත් ඒවා නම් කර කර ඉඳ තරම්වත් වෙලාවක් නැතුව මම ශීක්‍රයෙන් වෙනස් වෙනවා. අපි ආසේ බලා පාවෙන බලාකුළු වලට එක එක්කනට එක එක්කනට නන්දිදී හිටියොත් මේ බලාකුළු අහවල් එක වගේ මෙහෙම වගේ කියලා එහෙම බලාකුළේ හැඩය හැම වෙලාවෙම වෙනස් වෙනවා හැම වෙලාවෙම පාවෙන. මේ වාගේ තමයි හිතට පහළ වෙන හැම හිතවිල්ලක්ම එක දේ දෙසරයක් එන්නේ නැහැ මේ ලෝකේ. ඒක බටහිර මිනිස්සුන්ට කියලා දුන්නා එක මිනිහට දෙසරයක් ළඟට බැලලා නාන්න බෑයි කියලා. මොදි ඉසලගම් ගල්ලා ඉවරයි. දෙවෙනි සැරේ බහින වෙන ගඟකට. සරුවචනන්ස කියනවා මේ මිනිහමත් නෙවෙයි බහින්නේ දෙවෙනි සැරේ බහින වෙන මිනිහෙක් කියලා. ඒ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙන දේවල් වලට අපි ස්ථිර නන්දාගෙන ඒවට තමයි මේ රණ්ඩු කලහ විවාද එයා කියනම මෙයා කිව්වේ නැත්නම් ඉතින් රණ්ඩු. නමුත් එහෙම නමක් කියන තරම්වත් මේක ඉසුඹලන්න තරම්වත් මොනම දෙයකවත් නিত্য ගතියක් නැති ලෝකේ නিত্যභාවය ඇති කරවුවොත් තමයි ඇති කරන්න තමයි නමක් දාන්නේ. සංඥාවක් එල්ලන්නේ. ඒ නිසා සංඥාව එල්ලීමම මොනම දෙයකට නමක් කියලා කතා කිරීමම සම්මුති වශයෙන් නම් ඒකෙච්චර ප්‍රශ්නයක් ඇති කරන්නේ සම්මුති ලෝකේ අවශ්‍යයි. පරමාර්ථ වශයෙන් බලනකොට මේ බව තේරුම් ගන්න මේ සම්මුතිය අපි එකට නමක් දාන්නේ සම්මුති වෙන්නේ සංඥා දෙන්නේ හුදු sannivedanaya සඳහා පමණයි. නමුත් ඒක පරමාර්ථ වශයෙන් එහෙම පවතින දෙයක් මේකේ නෑ කියන හැඟීම කාට හරි ආවනම් ਸਰුවචන්සේ සඳහන් කරලා තියෙනවා එතකොට අපේ මුළු ජීවිතයම ළමා පොඩි කාලේ සෙල්ලම්පත් වෙන්න හදපු සෙල්ලම් ගෙවල් වගේ ජීවිතයක් මේකේ තියෙන කියලා. පොඩ්ඩලම ඇම්මල තාත්තලා ගැඳුම් ඇඳගෙන ගියල් හදාගෙන ඒ ගේට මම තාත්තා කියන මම අම්මා කියාගෙන පොල් කට්ටකට වැලි ටිකක් දාගෙන මේකට බත් කියාගෙන ඒ සම්මුති වර්ගයක් දාගෙන සෙල්ලම් කරනවා. දෙමාපියෝ කියන්නේ ඔය පොල් කට්ටක් බබා ඕක මුට්ටියක් නෙවෙයි ඔය වැලි බබා ඕක බත් නෙවෙයි කියලා කියන්නේ නැහැ මොකද ළමාගේ පොඩි එකාගේ මනාපෙනේ. ඌ එකෙන් සතුටු වෙනවනේ නැත්තම් ගෙදරට කයිලා කරදර කරනවා අම්මයි තාත්තයි ඒ නිසා ඒ පොල් කට්ටට මුට්ටිය කියනවා. වැලි ටිකට බත් කියනවා. අම්මට තාත්තට ඇවිල්ලා ටික ටික බෙදෙනදී අම්මලා තාත්තා කනවා වගේ සංඥා කරලා පොඩි එකාගේ මනාපට යන්න ගන්නවා. සරුවචනාංශිත ලෝකේ දිහා බලන්නේ ওই තාලෙකම තමයි. මේ ලෝකේ ඉන්න මිනිස්සු එක එක දේවල් වලට නම් වනම් දාගෙන. දැන් මේ හොඳම විහිළුව තමයි මේකේ තියෙන. ඒ අපි පාවිච්චි කරන මුදල් බැංකු අයිතිකාර පාහරය වගේක් රත්තරන් ටික ඔක්කොම අරගෙන නෝට්ටු ටිකක් එළියට දැම්මා. දැන් ওই නෝට්ටු වල තමයි ගණදිනුව යන්නේ. තත්ත පහක වටිනාකමක් නැවුවයි. බැංකු කාර්යය කරන තන්නේ ප්‍රෝඩාවක් විතරයි තියෙන්නේ සල්ලි කියලා જાතික. එදා තිබෙන රත්තරන් රෙදි මුතුමැණි. ඒ වගේ දේ වටිනාකමක් තුළ දැන් කියන සල්ලි වල මොනවද තියෙන්නේ? ඒ අයිතිකාරෝ පඬිතුකමට අස්සම් කරපු අස්සමයි. ඒ ලස්සන කොපි කරන්න බැරුව ඇඳපු චිත්‍රක විතරයි තියෙන්නේ. ඒක හින්දා වෙන්නේ නැති බුදුහාමුදුරුවෝ දැනගෙන සංඝයාට සල්ලි පාවිච්චි කරන්න එපයි කිව්වා. ඊයන්නේ තියෙක කරන්න අමාරුයි. නමුත් ගියෝ හිතනවා සල්ලි කියන්නේ වටින දෙයක් කියලා. නමුත් ඒකේ තියෙන බැංකුවක් අස්සක් කරලා තිනවා මේ නෝට්ටු දුන්නොත් මට මේ ගාණක් දෙන්න මම පොරොන්දු වෙලා තියෙනවා කියලා. සත්ත පහක වටිනාකමක් ඔය සල්ලි වල නැහැ. මේ වාගේ නාටකමක් තමයි පුරාවට පැතිරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා සර්වඥාන්ස මේ වදාගෙන හුදු සංඥා සම්මුති වටිනාකමක් තියෙනවා. පරමාර්ථ වශයෙන් මේකේ වටිනාකමක් ගන්න දෙයක් ඇත්තේ නැහැ කියලා මම මේ කතාව කිව්වේ මේ සංඥාවගේ හට ගැනීම සංඥාවගේ පැවැත්ම අල්ලන්න අමාරුයි. නමුත් සංඥාවගේ නැවැත්ම සංඥාව ගෙවෙන තල යෝගාවචරයට අල්ලන්න පුළුවන්. හැබැයි ඒක සංඥාවගේ ගෙවීමක් බව දැනගෙන මේක වටිනා දෙයක් බව දැනගෙන ගියොත් ඒ සංඥාගේ ගෙවීම දැකලා මෙහෙම ගෙවෙන්නේ නම් මේක කොතින් හරි පටන් ගන්න තියෙනවා මේක කාලයක් ඒකේ ක්‍රියාකාරකම් තියෙනවා කියලා මුලයි මැදයි අර රූපයක මුල මැද වග අග වගේ චින්තාමය ඥානයකින් එහෙම නැත්නම් අන්වේ ඥානකින් අල්ලන්න පුළුවන්. අපි ඊයේ ගත්ත එහෙම නැත්නම් ගමඩාන් සුද්ධ කරනට නිතර මතක් වෙන උදාහරණයක් ගත්තොත් ආස්වාද ප්‍රසවාස අර කිව්වා වගේ ආස්වාස වශයෙන් ප්‍රසවාස වශයෙන් පිම්බීම හැකිලිම පිඹීම වශයෙන් හැකිනි වශයෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කර භාවනා කරලා යම් වෙලාවක ආස්වාද ප්‍රසවාසයේ පෞද්ගලික ලක්ෂණ වෙනුවට පොදු ලක්ෂණ බලන්න පටන් ගන්නකොට පේන පටන් ගන්නකොට පිම්බීම හැකිලිමේ පෞද්ගලික ලක්ෂණ වෙනකොට පොදු ලක්ෂණ බලන්න වෙනකොට හිමීට හිමීට මේ ආස්වාදේ ප්‍රසවාසයේ දෙක අතර තියෙන මේ විචිත්‍ර ගතිය දැනගන්න පුළුවන් ගතිය හඳුනා ගන්න පුළුවන් ගතිය ගෙවිලා තුනී වෙන්න පටන් ගන්නවා. තුනී වෙන්න පටන් අර ගන්නකොට පටන් ගන්නකොට ඒක නිමිති කරන්න බැරි ගතියක් මෙනෙහි කරන්න බැරි ගතියක් එහෙම නැත්නම් අරමුණු කරන්න බැරි ගතියකටපත් වෙනවා මේක පේන්නේ අකරතැබ්බයක් වගේ ආනපාන නිමිත්ත ක්ෂය වෙලා යනවා ආනපානේ සංඥාව ආස්වාද ප්‍රසවාස වෙන් කරන්න පුළුවන් ගතිය ගෙවෙනවා ඒක අරමුණු කරන්න නිමිති කරන්න පුළුවන් ගතිය දුරු වෙනකොට මේක මේ සංඥාවගේ දුරු වීමක්. සංඥාවගේ නිරෝධයක්. මේතියෙදි සතිය කඩා ගන්න නැතුව මේතියෙදි සමාධිය කඩා ගන්න නැතුව විශ්වාසය කඩා ගන්න නැතුව ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව යන්න පුළුවන් නම් ඒ යෝගාචරය සත්පුරුෂෙක් වෙනවා. දී යටින් ගින්දර ගෙනියන්න වගේ විශාල දක්ෂකමක් පුරුදු කරන කෙනෙක් වෙනවා. කඹේ ඇවිදින්න වගේ සම්බර භාවයක් පුරුදු වෙනවා. එතකොට මේ යෝගාවචරද නැවත නැවතත් ඒ தත්වෙට යන්න යන්න හිතා ගන්න පුළුවන්. මේ තමයි මේ නිමිත්ත මේ මානසිකාරය අරමුණ දැක දැක දැන දැන ගෙවෙන හැටි කියලා. එතකොට එන ඒ නිමිත්ත දැකගෙන සමාධි මට්ටමක් තියෙනවා. ඒ නිමිත්ත ගෙවිගෙන යනකොටත් සමාධිය සතිය කඩා ගන්න නැතුව හිත වට ගන්න නැතුව ගියොත් ඒකට අනිමිත්ත සමාධිය කියලා කියයි කියකට. ඉතින් මේ නිම්මිති සහිත සමාධියට වැඩිය බොහෝම ශ්‍රේෂ්ඨයි අනිමිත්ත සමාධිය. එතකොට වෙන්නේ මොකද්ද මේ දැක දැක දන දන මේ සංඥාවගේ ගෙවම් කිරීම කරනවා. ඉතින් මේ සංඥාව ගෙවම් කරන වෙලාවේදී හොඳ ලෑස්තියකින් පෙරවුරුවකින් ඒකට ගිහිල්ලා ඒක දිහා බලාන ඉන්නවා කියන එක භාවනා ජීවිතයේ ඉතාමත් වැදගත් සම්දිස්ථානයි. ඒ මොකද මේ සංඥාව එක සැරේ නිකන් ගෙවන් වෙන්නේ නැහැ. කවදාකවත් හිතපො නැති රූප පෙන්වන්න පටන් අර ගන්නවා. කවදාකවත් අහපො නැති ශබ්ද වර්ගයක් අස්සන්න පටන් ගන්නවා. කවදාකවත් හිතපො නැති ගන්ධ රස පහස ඥාන වර්ගයක් පහල කරනවා. ඒ කියන්නේ මේ සංඥාව පිළිබඳව රූප නෙවෙයි වේදනා නෙවෙයි සංස්කාරනේ විඥානවේ සංඥා පිළිබඳව විතරක් වැඩ කරන්න යන වෙලාවේදී භාවනා කරන යෝගාවචරයට බුදුමාකාර මනෝලෝකයකට ගෙනියලා අභිඥා පෙන්නනවා පෙර තියෙන දේවල් ඇහෙන්න සලස්සනවා ඈත තියෙන දේවල් පෙනෙන්න සලස්සනවා අනුන්ගේ හිත් කියවන්න පුළුවන් වගේ தත්ත්ව පේන්න පටන් අර ගන්නවා නොපෙනිච්ච සත්තු උඟක් දේවල් පෙන්වන්න පටන් ගන්නවා මේ සංඥාවක් මේ තියෙන්නේ මේ සංඥාව ගෙවන් කිරීමයි වටිනාකම කියලා දන්නේ කන ඌ අල්ලන්න යන්නේ නැහැ. ඔබ දන්නවා අල්ලගත්තොත් අහු වෙනවයි කියලා ඌට. නමුත් අද ලංකාවේ තියෙන භාවනා ක්‍රම සියල්ල කියන්නේ මේ සංඥාව පිළිබඳ වැඩ කරගෙන යනකොට මේ පේන විලෝපන සියල්ලම අල්ලාගෙන ගුරුවරුයි ශිෂ්‍යයෝයි පුදුමාකාර අනාගැනිල්ල කනාගෙන තියෙනවා. සමහරු රහත් වෙලයි කියලා කියනවා සමහරු සෝවන් වෙලයි කියනවා සමහරු ධානය ලැබුවයි කියනවා සමහරු අභිඥා තියෙනවා හිත කියනවා විකාර ලෝකයක් මේකේ තියෙනවා මම හැබැයි මේකෙන් අදහස් කරන්නේ එමෙ හිත කියවන්න බෑයි කියලා රහත් වෙන්න බෑයි කියලා සෝවන් වෙන්න බෑයි කියලා ධානය ලබන්න බෑයි කියලා මේ සංඥාව දියාරු වේගන යනකොට විවිධ දේවල් මතුවෙනකොට ඒ යෝගාවචර අවස්ථාවාදියෙක් නම් එයා හිතනවා නෑ නෑ මට කවදාකවත් නැති ඥාන පහළ වෙනවා. කවදාකවත් නැති විදිහට අනුගේ හිත් පේනවා. කවදාකවත් නැති විදිහට පෙරවිසු කඳ විලියොත පේනවා. කවදාකවත් නැති විදිහට මේ ඇතිව නැති වෙන චුතුප පාතඥානෙ පහළ වෙනවායි කියලා අර මනෝ විකාර ටික බුද්ධම කරකැවිලක් කරපොන. සමහර ඒවා බොහොම ධෛර්ය කරන දේවල් සමහර ඒවා සම්පූර්ණ ඒ යෝගාවචරයාගේ මානසිකත්වයේ කඩලා බිම දාන මට්ටමේ. ඉතින් හිතන්න යම් කිසි කෙනෙකුට මේ සංඥාව නිරුද්ධ වෙනකයි හොඳ. මේ ඉනේන දේවල් අල්ලාගෙන එව්වා Taman කියාගෙන මගේ කියාන මම කියාගන්න ගියොත් අවස්ථාවාදයක් වෙනවා. මේ සංඥාවල් පිළිබඳව ගෙවම් කරන එකයි ඕනේ කියලා මේ කරා යන්න කොයි තරම් ශක්තිමත් මානසිකත්වයක් අවශ්‍යද ඕන වෙනකන යෝගාවචරය බැරි වෙලාවත් යෝගාවචරය හීනමානසහිත පුද්ගලයෙක් නම් අර අතෙන්දි පෙන්නන හැම සංඥාවක්ම කාලා අර තමන්ගේ හීනමානය නිසා ඒක අල්ලගන්නවා. අදිමාන පුද්ගලයා ඒ පැත්තට යන්නේ වල්ලනවා. ඒ දෙකට නැතුව හොඳ කායික සෞඛ්‍යයක් සහ මානසික සෞඛ්‍යයක් ඇති කෙනෙක් විතරයි මේ සරුවචනාංශිකේ සර්වඥතාඥානෙ තේරුම් අරගෙන අපි මේ යන්නේ මැදමාවතේ මේ වෙලාවේදී සංඥාවල පටලවිල්ලක් එනවාමයි. ඒ එනෙව කණ්ඩ යන්න නරකයි. ඒව අල්ලාගත්තොත් එතන පැක් ගැහෙනවා කරකැවෙනවා කියලා මේන දේවල් ගණන් ගන්න නොගෙන යන්න තියෙන ලෝකේ සමහර ආචාර්යවරු කියනවා භාවනා කරනකොට බුදුහාමුදුරුවෝ පහළ වෙයි බුදුහාමුදුරුවෝ හොඳ කමඨාණක් දෙයි ගන්නේ කියලා. ඉතින් කොහොමද ගුරුවරයාත් එහෙම කියනවනම් ගෝලියොත් මේක කෑවොත් කී දහහක් අමාරු වෙටනවද කියලා බලන්න මේ මනෝ විකාරය බව දන්නේ නැහැ. එහෙම නැත්නම් රුවන්වැලි සෑපෙණී කියනවා. එහෙම නැත්නම් කර්ණිමිත්ත සූත්‍රය ඇහි කියනවා. මේවා සේරම බාර අරගෙන මේ ලෝකෙත් කාලා තියෙන එකේ ඒ වෙලාව හම්බෙන සංඥාවක් ගන්න. උත් වාසනාවක් තියෙන අපේ ථේරවාදයේ පොතේ එක එකක් වෙන් කරලා ලියලා තියෙනවා මෙන්න මේවා පේන්න පුළුවන් මේවා ඇහෙන්න පුළුවන් මේවා ගඳ වදින්න පුළුවන් එකක්වත් ගණන් ගන්න එපයි කියලා. නමුත් මේ පොතත් අල්ල විසිකොල තියෙනවා. මොකද යන්නේම අභිඥා බලාපොරොත්තුව. යන්නේම අරක මේක බලාපොරොත්තු. ඒ නිසා මේ සංඥා අවස්ථාවේදී කරකවලා තත්. මොකද යෝගාවචරය දන්නවා නම් මේ ගෙවන් කරන සංඥාවයි වඩා හොඳ. මෙව මේ වෙලාවේ මතුවෙන එක භාවනාවේ හැටි තමන්ගේ ගෙන ආපු උපනිෂේ සම්පත් වල හැටියට ඒ නිසා මේ වෙලාවේ ආනාපානෙමයි අල්ලන්න තියෙන්නේ. ඒක ගිවුනත් ආනාපානෙමයි අල්ලන්න ඕනේ. මේ ඔක්කොම මනෝපොබ්බංගම තමයි මනෝසෙට්ටා මනෝමය. මේ ඔක්කොම මනෝපොබ්බංගම ඇති වෙන හීන. එහෙම නැත්නම් මනෝ විකාරය. එනතම් මනස ශ්‍රේෂ්ඨ කරගත්ත දේවල්. මේක මනෝමය දෙයක් කියන එක. හරියට නැත්නම් අපි හීනෙකදී ලැබෙන හීන ගැන සතුටු වුණාට නැගිටට පස්සේ ගන්න දෙයක් නැහැ. අනිත් වගේ භාවනාදී මේ සංඥාව දැක්කට පස්සේ යෝගාවචරයට තේරෙනවා මේ සංඥාව පටලවා ගත්තොත්. ඉස්තිර දේවල් මිත්‍ය නිත්‍ය දේවල් මට හම්බෙච්ච අභිඥා තමයි මේවා මට හම්බෙච්ච ධ්‍යාන තමයි කියලා පටලවා ගත්තොත් ඉතින් යෝගාචරය ඒ අනුව තන සෑම චේතනාවක් නිසාම දුකටපත් වෙනවා. අරියට මිරිඟුවක් දැකලා මේ වතුර කියලා පටලවා ගත්ත මුවේ මිරිඟුව පස්සේ දුවන්න දුවන්න දුවන්න හති හෙලනවා මිසක් එක පියවරකින්වත් මිරිඟුවට ලං වෙන්නත් බෑ. මිරිඟුව කියන එක එහෙම මායාකාරී ධර්මයක් එලවන්න එලවන්න ඈත් වෙනවා. එලවලා ගියත් එතන වතුර නෑ එතන තියෙන දැඩි 10ක් පමණයි. ඒ නිසා යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා මේ ලෝකේ අපි යම් වෙලාවක චේතනාවක් පහළ කරන මේ හැම චේතනාවක්ම කෑදරකමටමයි වෙන මොකක්වත් නැහැ. ලෝකේ පහළ කරන ලද සෑම චේතනාවක්ම චේතනා කියන වචෙන් තමයි සංස්කාර කියලා බුදුහාමුදුර සඳහන් කරලා තියෙන්නේ. සංචේතන සංස්කාර කියන වචන දෙකම සමානයි. මේ නිසා සරුවත්ඥාන්සේ සුද්ධ ප්‍රකාශයක් කරා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා මුත් අපි හිතනවනේ මේ චේතනා හොඳ චේතනා මේ චේතනා නරක චේතනායි කියලා. හොදලා ගන්න එකක්වත් නැහැ. ඒක නිසා මේ චේතනා විරහිතකම හරි සංඥාව ගෙවම් කරනකොට ආනාපාන ගෙවම් වෙනකොට කිසිම චේතනාවක් පහළ නොකර සිටීමෙන් තමයි මධ්‍යම ප්‍රතිපදා හදාගන්නේ. මොන චේතනා පහළ කරුවත් ඒක පෑදීතියට බොරදී එකතු කිරීමක් වෙනවා. මොන චේතනා පහළ කරත් ඒක අනාකූල ප්‍රවාහය ආකූල කරා වෙනවා. මොන චේතනා පහළ කරත් එතන මම ආයනේ වැඩෙනවා. මොන චේතනා පහළ කරත් එතන මාන්නේ වැඩෙනවා. මොන චේතනාවක් පහළ කරුවත් එතන තණ්හාව වැඩෙනවා. නිසා චේතනා සියල්ලම පහළ වෙන්නේ එක්ක තණ්හාවෙන් එක්ක මාන්නෙන් එක්ක දික්ක. නිසා යෝගාවචරය උත්සාහ කරන්න ඕනේ ආනපන හොඳටම සියුම් වෙනකන් ගිහිල්ලා ඒක නිමිටි ගන්න බැරි අනිමිත්ත මට්ටමට ගිහිල්ලා මේක මානසෙම තමයි දැන් භාවනා යන්නේ මේක පිරිසිදුයි নানা ආකාර දේවල් හිතෙන්න පුළුවන් සතුට වෙන දේවල් තියෙන්න පුළුවන් බය වෙන දේවල් එන්න පුළුවන් গুপ্ত දේවල් එන්න පුළුවන් මොනවාක්වත් ඕන දෙයක් ආපුදින් ඒවා මම කියා ගන්න නැතුව උත්සාහ කළොත් යෝගාවචරය මම මොනම චේතනාවක්වත් පහළ නොකර ගන්නයි කියලා. එහෙනම් යෝගාචර කිසිම කෙලෙසක් රැස් වෙන්නේ. චේතනාම්බික්කවේ කම්මං වදාමි කියලායි සරුවචනාංශගේ සරල ප්‍රකාශනය. ඒක වීජගණිතමේ සමීකරණයක් වාගේ. චේතනා පහළ කරොත් කර්ම රැස් වෙනවා. චේතනා පහළ කරේ නැත්නම් කර්ම නැහැ. මෙතෙන්දි යෝගාවචර පළවෙනි වතාවට ජීවිතේ වෙලාවක් හම්බ වෙනවා සුදු කඩදාසියක් වගේ හොඳට පියපු කළු ලැලක් වගේ මොකවත් ලියලා නැහැ. දැන් යෝගාවචරය උත්සාහ කළොත් මේ බණ තේරුම් අරගෙන මම මෙතනදී කිසිම චේතනාවක් පහළ නොකර මේ ඇතිවෙච්ච පිරිසුදුකම එහෙමම යන්න හදනවා කියලා හිතන්න එපා. ලේසියෙන් එතන මධ්‍යම ප්‍රතිපද හම්බ වෙයි කියලා. අන්නේ එදාට තේරෙයි අපි චේතනා නැතර කරන්න හැදුවට මේ කය අචේතනිකව පුදුමාකාර වැඩ වගයක් කරනවා. ඒක අපිට පාලනය කරන්න බෑ. අපේ වචී සංස්කාර, අපේ වචන අපි කොච්චර අචේතනිකව හිටියත් එයා තන්නේ කර දොඩමළු වෙන්න පටන් අපේ මනස අචේතනිකව කොච්චර හිටින්න ගියත් ඒක යකායේ කම්මල වාගේ අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව විශාල වැඩ රාජකාරි වගේක් යන බව තේරෙන්නේ චේතනාව නතර කරන තරම් සත්පුරුෂ වෙච්ච යෝගාවචරයට විතරයි. එතකොට ආස්වාද ප්‍රසවාසය සංසිඳවලා සංඥාවක් නිමිත්තක් මොනවත් නැහැ යෝගාවචරය උත්සාහ කළොත් මම මොනම දෙයක්වත් මේකට කරන්නේ මේක මේ පිරිසුදුකම හේම තිබේවා කියලා. අන්න එදාට ඒ යෝගාවචරයට අසංස්කාරික කාය සංස්කාර, අසංස්කාරික වචී සංස්කාර, අසංස්කාරික මනෝ සංස්කාර කියන ටික දැක ගන්න පුළුවන් වෙනවා බය හිතෙනවා. අපිට කය මෙහෙම තියාගෙන ඉන්න ගැට ඉන්න දෙන්නේ නැහැ. යන්න අලියනවා, දඟලනවා, එහෙන් කෙල උනනවා, මෙහෙන් උගුර කහනවා, මෙහෙන් සත්තු දුවනවා. පුදුමාකාර මේ තොරණක ලයිට් පත්තු වෙනා වගේ මේ කයේ සෙල්ලමක් යනවා. විතක්ක ਵਿਚාර දෙක සත්‍ය සජීවීව සචේතනිකව සසංකාරිකව වෙන්නේ නැති වුණාට පුදුමාකාර දොඩමළු වෙලක් දොඩමළු වෙන්න පටන් ගන්නවා. මනස යකාය කම්මල වගේ. අපි කොච්චර නතර කරන්න හැදුවත් එකට පස්සේ එකක් එකට පස්සේ එකක් හිතවිලි එන්න පටන් ගන්නවා. අනේ එදාට තේරෙනවා මේක මම කියාගෙන හිටියට මේකේ සකර්මකව කරන සජීවීව කරන සචේතනිකව කරන සසංකාරිකව කරන දේ ප්‍රයෝගයෙන් නතර කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ඇදලා අතාරපු කැටපොලයක් වගේ බ්ම් ගාලා ගල විදින්න පටන් ගන්නවා කොහෙන් යනවද දන්නේ. ඒක නිසා බලාගෙන ඉන්න පුංචි බබේ බුදියන් ඉන්නකොට යා කතා කරනවා යා වැඩ කරනවා hina වෙනවා වැඩ ගොඩක්. නිසා මේ ළඟදී ඇමරිකන් රිසර්ච් එකදී කරලා තිබුණා. සජීවී මිනිස්සෙකුටත් නිින්දේ ඉන්න මිනිස්සෙකුටත් දෙන්නටම ෆන්ක්ෂනින් MRI ස්කෑන් එකක් ඇතුළට දාලා ඉලෙක්ට්‍රෝඩ්ස් දාලා ඔලුවට හැම ඇහ කන දිවනාශය කියලා විද්‍යාඥයෝ හඳුනාගෙන තියෙන හැම එකකින්ම එන සංඥා බලන්ඩ අවදියෙන් ඉන්න මිනිස්යාගේ නිදාගෙන ඉන්න මිනිස්යාගේ මොළයේ ක්‍රියාකාරීත්වයේ කිසිම වෙනසක් නැහැ කියලා. මොන්නම තාලෙන්වත් වෙනසක් නැහැ. යන්ත්‍රේ වැඩ. ආයතනේ වැඩ. ඊට පස්සේ නිදාගෙන ඉන්න මිනිස්සු එක පාරට ගස්සලා අවදි කරවලා තියෙනවා. අවදි කරනට විතරක් කම්පනයක් ගිහිල්ලා ආයසරයක් ඒ ගාන්න යනවලු. එනිසා අපි නිදාගෙන ඉන්නවා කියලා හිතුවට කර්ම වේගයේ අනුසයවල සත්ව පහක වෙනසක් නැහැ. මෙතනින් පස්සේ තමයි යෝගාවචර තේරෙන පටන් අරගන්නේ අපි සසංකාරිකව තවත් එකතු කරොත් මේකට මේක කොච්චර අවුලක් වෙයිද? සචේතනිකව යම්මන් දේවල් හිතන්න ගත්තොත් මේ ස්වභාවයෙන් දුවන යන්ත්‍රයේ තව මොන මොන සංකීර්ණතා පහළ වෙයිද කියලා. සංකීර්ණතා පහළ වුණාට කවදාකවත් මේකෙන් මේක වෙයි කියලා අපිට අනාගත වාක්‍ය කියන්න බෑ මොකද විචල්්‍ය සාධක රාශියක් තියෙනවා අපිට පාලනය කරගන්න බැරි අපි ඒක බොත්තමත් අද කරාට කොයි අතන මැෂින් එකේ ඇයිද දන්නේ ඉස්සරළම වතාවට ලෝකේ සර්වචන් වාසේ මතක් කරලා දුන්නා මිනිස්සෙයිනේ මේ කාය සංකාර වචී සංකාර මනිය සංකාර කියන මේ තුන මම නතර කරන්න හැටි කියලා දෙන්න. ඒක ලේසි නෑ ප්‍රයෝගෙන් නතර කරපළා. නතර කරලා අනුංගයේ දෙයක් වගේ බලාන හිටපන් මේ යන්ත්‍රය දිහා මේ ආයතන එකක්වත් වැඩ නැතර කරලා නැහැ. ඇහැ වෙනමම රූප හදා හදා බලනවා. කන වෙනමම ශබ්ද හදා හදා අහනවා. නාසයේදී උඟක් අඩුයි සමහරකට ඒත් වෙනවා. කය පුදුමාකාර සංඥාවක් නිකුත් කරනවා. මනස යකහය කම්මල වගේ දුවනවා. ඉතින් මේකට ආත්මය කීයකිද? මේවා ආණ්ඩු මට්ටු කරන්න පුළුවන්ද? මේ ගෙදර ස්වාමියෙක් ඉන්නවද? මෙතන විධායක බලයක් තියෙනවද? මෙතන කියන දෙයක් අහන ගතියක් තියෙනවද කියලා බැලුවොත් මේවට මම කීයක්ද? මේක මගේ කියන්න පුළුවන්ද කියලා බලනකොට අනේ එදාට තමයි මනුස්සයා කොච්චර අසරණද කොච්චර මේ අනුන්ගේ න්‍යාය පත්‍රයකට ක්‍රියාත්මක වෙන හුදු රෝබෝ කෙනෙක්ද වැඩ කරන කෙනෙක්ද කියලා බලනකොට අනුන්ගේ හැදිල්ල පැත්තක තියලා අනුන් හික්මවිල පැත්තක තියලා මිච්ඡ ආසාවෙන් භාවනා කරන මටවත් මගේ කය මගේ වචනය මගේ හිත ඉක්ම ගන්න බෑ. ඒක අවුරුදු 10 ගානක කෝටි ගානක විද්‍යාන කියන අවුරුදු 40000යි කියලා ਸਰුවචනස කියනවා විද්‍යාවේ කෙලවර ਸਰවඥතාඥාණයට පේන්නේත් නැහැ කියලා. ඒ තරම් වේගයක ආපු රුචි අරුචිකම් වගේක් දිගේ පෞරුෂත්වයක් දිගේ ගැම්මක් දිගේ මේක දුවන හැටි බලනකොට දෙන්නේගේ වෙනසක් නැහැ. ඒකයි ඒකේ ලස්සනම වැඩේ ඒ සසංඛාරික සචේතනික සවිඥානික ක්‍රියා ශීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා මාර්ගයේ කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර වගේ පුළුවන් තරම් නතර කරලා බැලුවොත් මේකට අපි කියන බටහිර මානසික විද්‍යාවට උඩුහිත නතර කරනවා කියන. ඔන්න එතකොට යටිහිතට බහිනවා යටිහිතේ තියෙන සියල්ලකම සමාන ගතියක්. යටිහිත අතින් අපි දෙන්නේක කිසිම වෙනසක් නැහැ. කිසිම කෙනෙකුට ඒක පාලනයකොත් නැහැ. ඒක සර්බලධාරී දෙවියන් වහන්සේ කියලා ඒ දෙයියෝ අදහන කට්ටිය කියනවා. සරුවත් යනසේ කියන මේක හේතුඵල ධර්මයකට දුවන්නේ. මේකට අයිතිවාසිකම් කිව්වොත් සංස්කාර කරගත්තොත් උඹ විඳවනවා. උඹට දැනගන්න තියෙන්නේ මෙතන චිත්ත නියාම, බීජ නියාම, කම්ම නියාම, උතු නියාම කියලා නියාම හතරක් දුවනවා. ඒ නියාම හතරටම අලුතෙන් ආය චේතනා දාන්න යන්න එපා. දැම්මොත් වෙන්නේ මේක තේරුම් කරගන්න බැරි වෙනවා මැෂින් එක වැඩ කරන්න හැටි. මේ චේතනා නතර කරලා මේක දිහා බලන්න ඉන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්න ඉන්න පුළුවන්. ඒ තරම් විසිතුරුව මේක පෙන්වන්න පටන් අර ගන්නවාන්නේ එතෙන්දි පේනවා දුක්ඛ සත්‍ය කියන එක පීල නට්ටෝ, සන්තාප නට්ටෝ, විපරිණාම නට්ටෝ, සංකතට්ටෝ. නිටතරම මේ කුණු වෙච්ච අසුචි වලක දඟලන පණුව වගේ මේක හෙල්ලි හෙල්ලි හෙල්ලි හෙල්ලි නලිය නලිය නලිය නලිය කුල්ලකට දාලා පොළන හාල් ටිකක් වගේ පෙලි පෙලි පෙලි පෙලි පෙලි පෙලි තියෙනවා. ඒ පෙලිල අපි ඉපදෙන්න ඉස්සලා තිබිච්ච එකක්. අපි මැරුණත් ලෝකේ නතර වෙන එකක් ඕක අරිඹුවකවත් සතේකවත් සම්බේකවත් කඳුලකින්වත් වෙනස් කරන්න පුළුවන් జగතෙක් මේ ලෝකෙම නැහැ. ඒක පෙලෙනවාමයි. රජ්ජුරුවොත් පේනවා, රටවැසියත් පේනවා, දොස්තරත් පේනවා, ලේඩත් පේනවා, අම්මලා තාත්තලාත් පේනවා, දරුවොත් පේනවා. ගුරුවරයාත් පේනවා, ශිෂ්‍යොත් පේනවා. සංతాප නට්ට මේක තවන සුළු ගතියක් තියෙන මේක දිහා බලන ඉන්නකොට පුදුමාකාර චිත්ත සංతాපයක් පහළ වෙනවා කවදානම් මේකේ කෙලවරක් දකින්ද කියලා කවදාකවත් නැහැ මේක කෙලවරක් අපි හිතනවා එයා කන්ඩිෂන් දාපම හරියයි කියලා එහෙනම් අපි හිතනවා මේක අපේ හිතට මනාප තෑගි දිනනම හරියයි කියලා අපි හිතනවා ශ්‍රී ලංකා ගවර්න්මන්ට් එකනේ UNP ගවර්න්මන්ට් එකක් આવත් හරියයි කියලා අපි හිතන දැන් මේ වැස්සනේ තියෙන අවු આવොත් හරියයි කියලා ඒ ඔක්කොම හුදු බලාපොරොත්තු විතරයි කිසිම දෙයකට මොන්නම වෙනසක් අත්විඳිනකොට තැවීමක් තමයි ඉතුරු වෙන්නේ. සංකතට්ටයක් මේක සකස් කරන ලද්දක්. කියන්නේ එක හේතුවකින් ආප එකක් නෙවෙයි විශාල විචල්්‍ය සාධක රාශියක් නිසා මතුවෙච්ච දෙයක්. ඒක ඔහි යනවා. ගඟක් ගන්නවා වගේ ඔහි යනවා. සුළුසුණු එකක් යනවා වගේ ඔහි යනවා. ටොනාඩෝ එකක් යනවා වගේ ඔහි යනවා. විපරිණාමෝට්ටෝ එක මුණත දෙසරක් පෙන්වන්නේ. මෙන්න මේක දැක්කට පස්සේ තමයි තේරෙන්නේ මේක මගේ කියාගන්න වටිනවද මේ තරම් පෙළෙන මේ තරම් තවන මේ තරම් සංකර වූ මේ තරම් විපරිණාමයට පත් වෙන දෙයක් මම කියාගන්න වටිනවද කියලා අන්න ඒ මේ විපරිණාම සහිත පෙළෙන දෙයක් මම කියාගන්න කියලා සංසාරේ පුරාට විඳ වැව්වා දැන් මේක මම නෙවෙයි කියන්නේ මේක මගේ නෙවෙයි කියන්නේ මේක මගේ ආත්මේ නෙවෙයි කියන්නේ බුදුබණ ඇහෙන්න පටන් ගන්නවා එදාට තමයි මේ දුක්ඛ සත්‍ය පිළිබඳව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ චේතනා විරහිතව චේතනා පුළුවන් තරම් ප්‍රමාණයෙන් අතර කරලා මේ දඟලන දැඟලිල්ල දිහා බලන් හිටපු දවසේ මේ දැඟලිල්ලත් එක්ක බලනකොට මේක ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක කියලා සංසාර රෝග හතරෙන් කොයි ආත්මෙ හිටියත් පෙළෙන. අර ඉතිකර විදිහට රජ වෙලා, මිනිස්සු වෙලා, දොස්තර වෙලා, ලෙඩ් වෙලා නෙවෙයි. දිවි ලෝකෙ ගියත් මේ පෙළීල පෙළෙනවා. බ්‍රහ්ම ලෝකෙ ගියත් මේ පෙළීල පෙළෙනවා. තිරිසන් වුණත් ඕකම තමයි. යක්ෂ වුණත් ඔච්චර තමයි. මනුස්සයාට විතරයි මේක හරියටම අස්පනා අපිට දකින්න පුළුවන්. විපස්සනා වශයෙන් දකින්න පුළුවන් එකම සතා මනුස්සයා විතරයි. අනිත් ඒවාට ගියාට පස්සේ කවදාකවත් දුක දුක සැප සමබර නැති නිසා මේ පරිශ්‍රණය කරන්න පරිශ්‍රණාගාරයක් නැහැ. එසා මනුස්සයා කාය අනුපස්සනා කරන වෙලාවේදී මේකට එච්චරම තද බල විදියට විවෘත වෙන්නේ නැහැ. එයා හිතින්දි දැනගන්නවා කායanපස්සනා අපි ගත්තොත් ආනාපාන කියලා මෙන්න ආනාපානේ හට ගන්න හැටි. මෙන්න ආනාපානේ නාස්පුඩු පුරවාගෙන යන හැටි. ඔන්න ආනාපානේ ගෙවෙන හැටි. අන්තිමට ගෙවිගෙන යන පැත්ත දකින්නකොට තමයි ආස්වාද ප්‍රසවාස ගෙවිගෙන යන පැත්ත දකින්නකොට තමයි වේදනාවල් පිළිබඳව යෝගාවචරයට යාන්තමට ලාවට වගේ මේ නිරාමිෂ වේදනාවක් කියන එකක් තියෙනවායි කියලා. යහට කණ්ඩ දිවට නාසයට හම්බෙන රූප ශබ්ද ගන්ධ රස වලින් වෙන් වූ වෙනමම මිහිරියාවක් ශාන්ත ප්‍රණීත ගතියක් තියෙනවා කියලා නිර්ආමිෂ සුඛේ දැක්ක දවසේ යෝගාවචරය ආමිෂ සුඛ නිර්ආමිෂ සුඛ ගේහසිත සුඛ නිකම්මසිත සුඛ කියලා සුඛය මේ වේදනාව පිළිබඳ පුංචි පරිණත භාවයක් ලබනවා. නමුත් මේ වේදනාවල් වැඩ කරන්නේ ඒ වේදනාවල් වලට දීලා තියෙන නම් මනම් වල හැටියටයි. සැප වේදනාවක් කියනවනම් එනකොට සාදර වෙලා ඒකට රාගානුසය පහළ වුණාට හැම සැප වේදනාවක් යනකොට දුකයි. දුක් වේදනාවල් කියලා කිව්වට ඒ දුක් වේදනා ද්වේෂානුසයෙන් අපි දැකලා අමනාපකම් පහළ කරාට හැම දුක් වේදනාවක් යනකොට සැපයි. මේ ලේබල් දෙක ගලවලා දෙක එකතු කරලා දෙකට බෙදපුවාම දෙකම එකයි. ඒ නිසා තේරෙනවා සැප දුක හරහා බලනකොට මේකට අපි දක්වන ආකල්පවල මේකට අපි දක්වන නංවනං වල වෙනස මිසක්කා මේ සැප දුකේ වෙනසක් වෙලා නැහැ. ඒ වෙනකොට යෝගාවචරයේ අදුක්කම සුඛේ පොඩ්ඩක් අඳුර ගන්නවා මෙතනදී. ඒ ඒ වෙලාව තමයි සංඥාවල් වල අපිව රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, ගන්ධ රස සංඥා වශයෙන් මේ හුදු ලේබල් ටික දෙල්ලමත් තමයි විශ්වවිද්‍යාල වලට ගියාම උපාධි දෙනවා. ටෙක්නිකල් කොලෙජ් එකට ගියාම ඩිප්ලෝමා දෙනවා. දැන් මෙහි බැන්නම් ඕස්ට්‍රේලියාව ගිහලා ගන්නවා ඩිප්ලෝමා එකක්. එම් බැන්නම් ඩිග්‍රියක් ගන්න. එච්චර අමාරු නෑ හැබැයි ට්‍රික් එක දැනගන්න ඕන. කාටද ගාන ගෙවන්න ඕන කියලා දැනගන්න ඕන. ඊට පස්සේ ওই ඩිග්‍රී අර මෙහාට පස්සේ ලංකාවේ මේක ගත්තට වැඩිය උඩින් තමයි වැඩ කරන්නේ. හැබැයි දැනුමට නෙවෙයි, කට්ටකම. සල්ලි ටිකක් වේදම් කරලා එහි ගියාට පස්සේ ඕනේ ඩිග්‍රියක් ගත හැකි ඒක ඔක්කොමලා දන්න සෙල්ලම. ඒ සමහර යුව කරන්නේ ඒගොල්ලෝ බෝතල් එකතු කරනවා, කඩදාසි විකුණනවා, යුව කරන කට්ටියක් තියෙනවා. ඒ කිය කට්ටකම දන්න මනුස්සයා ගිහිල්ලා ඩිග්‍රියක් ගහගෙන ආවට පස්සේ ඒ සංඥා වෙලා ගත්තට පස්සේ කිසි ප්‍රශ්නයක්. ඊට පස්සේ රට්ටු ඕනේ තරම් කැමැති ආවට ආයි බෝන් කියාගෙන සලකන්න කැමැති. ඉතින් මේ සංඥාව මේ විකාර කරනකොට මෙවැනි සංඥා මෙවැනි නිකන් හුදු නිමිති ටිකකට හුදු අරමුණු ටිකකට නේද මේ චේතනා කරන්නේ. මා ඉෂ්චිරෝ පවතින ඝන බහල දේවල් නෙවෙයි මේ නිකන් හුදු පිළිමිබුවක් විතරයි. ඒක හරියට කියනවා නම් නාඩගමට කවුරුහරි රජෙකුට අඳිනවා. ජීමන්ස රජෙක් බව අඳන්න අඩුම සංඥාවල් ටිකක් එපා ඔටුන්නක් තියෙන්න ඕනේ, කඩුවක් තියෙන්න ඕනේ. ඒ උදාර ගමනක් තියෙන්න ඕනේ. ඕ සෙල්ලෙන් තාවකම ඕනෙකට රජ වෙන්න පුළුවන් ඔටුන්න මේ ස්ටේජ් එකට ගිහිල්ලා. ඕන රජෙකුට දාශෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ නාඩගම තියේදී මම රජෙක් වෙන්න ඕන, මම ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න ඕන, මම සිවිල් සර්වන් කෙනෙක් වෙන්න ඕන කියලා අපි පුංචි කාලේ කොච්චර මේ බලාපොරොත්තු තිබ්බද? නමුත් ගියේ එකෙක් රජ වෙච්ච එකෙක්, සිවිල් සර්වන් වෙච්ච එකෙක් ස්ටේෂන් මාස්ටර් එකෙක් සතුටින් ඉන්නවද බලන්න. අච්චර ආශාවෙන් ගියාට පස්සේ එතන ගියාට පස්සේ ඔය ගන්න දෙයක් නැහැ. ඒතිෙදිත් අපි තව තව මේ ප්‍රාර්ථනා කරනවා චේතනාමවනවා සංචේතන ඇති කරනවා ඒ නිසා යෝගාවචරය ආධුනික කාලේ ආරම්භක කාලයේම නැත්නම් අපි කියනවා නම් නවක යෝගාවචරය ඒකට කියනවා ආධිකම්මික විපස්සකයයි කියලා කියනවා විශාල බලාපොරොත්තුවක් ඇතුව තමයි යන්නේ. මම මේ සතිය ඇති කරන්න ඕනේ. මම සමාධිය ඇති කරන්න ඕනේ. මම පළවෙනි මාර්ග ඥානය ගන්න ඕනේ. 2 3 4 ගන්න ඕනේ. මට ධ්‍යාන ලබන්න ඕනේ. ඉතින් ගොඩාක් ලයිස්ට්ුවක් ඇතුව තමයි යන්නේ. කවදා හෝ මේ යෝගාවචරය හරියට මේ උද්‍යප්පේ ඥානයේදී මතුවෙන සියල්ල සීඝ්‍ර නැති වෙනවයි කියනකොට ඒ යෝගාවචරයගේ මේ තියෙන සිලිලාරේ මේකින් අනාගත බලාපොරොත්තු සියල්ලම හුදු මනෝවිකාරයක් බව තේරුම් ගත්තේ නැත්නම් කවදාකවත් ඉදිරියට භංග ඥානෙ දක ගන්න හම්බ වෙන්නේ. භංග ඥානෙ දකින්නේ සියලු බලාපොරොත්තු පිළිලා යන බව. ඉතින් එතකොට සමහරකට හරි බයක් ඇති වෙනවා, හරි චකිතයක් ඇති වෙනවා. අනේ නිවනත් ගසලා යයි දන්නේ. ඒ වෙනත මාර්ග ඥානයක් නැති වෙයි දන්නේ. නමුත් කවදාකවත් සියල්ල ඇති වෙන්න තියෙන බව දකිනකොට මේ බිඳීමවත් දැක ගන්න. ඒ අනුව ඇති වෙන භයතපට්ඨාන ඥාන, නිබ්බිදා ඥාන දැක ගන්න කවදාකවත් ප්‍රාර්ථනාවකින් යන්න බෑ. එතන ප්‍රාර්ථනා ටික පොඩි බිම තියන්න වෙනවා. ඉතින් ඊහාට ඉන්හාට භාවනා කරනකොට යෝගාවචරයෙන් ඇහුවොත් ඇයි භාවනා කරන්න කියලා. ඉතින් ගිනාපු ගැම්මට ওই භාවනා කරන ගියාට අහවල් දේ සඳහා භාවනා කරනවා කිව්වොත් ඒක තුච්චයි, පාහරයි, නීචයි ගණ්ඩ දෙයක් නෑ. සම්මතෙදී, සීලෙදී, දානෙදී තා ප්‍රාර්ථනා තියෙනවා. විපස්සනාදී විතරක් මේ ප්‍රාර්ථනා මල්ල මෙතනින් බිම තිබ්බේ නැත්නම් බලවත් විපස්සනාට කවදාකවත් වැටෙන්නේ. ඒක නිසා මේ සංස්කාර ගැන කතා කරන කජ්ජනීය සූත්‍රයේදී සරුවචනාංශේ ඒ කොහොමද මේ දේවල් සංස්කාර වෙන්නේ කොහොමද මේ සංස්කාර විසංඛාරගත වෙන්නේ කියන්නේ ලොකු විග්‍රහයක් කරනවා. විග්‍රහයක් කරලා උන්වහන්සේ සූත්‍රය સમાપ્ત කරනකොට කියනවා නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාපි ධානාමි යම්පිනිස්සාය ජායති. ඒ අජාන අජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. කාටද මම මේ භාවනා කරන්නේ මොකටද කියලා දන්නේ නැති එක්කන. මෙහෙම කියලා දෙයියොත් වඳිනවා. බ්‍රහ්මියොත් වඳිනවා. යමක් බලාපොරොත්තුෙන් කරන වැඩේ තුච්චයි. ඒක පාහරයි. බුදුහාර කියන අසුචි කියලා. අත්තට පඤ්ඤා අසුචි මනුසා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා කියලා තියෙනවා. යමක් අර්ථයක් වෙනුවෙන් නම් කාටට උදව්වක් කරන එක තුච්චයි. ඒක පාහරයි. ඒක අසුචි. කිසියම් ආපහු බලාපොරොත්තුවක් නැතුව ඒ වැඩේ කරන්න පුළුවන් නම් නික්කාරණා කිසිම කාරණාවක් නැතුව එවැනි දුර්ලභ වූ කල්යාණ මිත්‍රෝ දුර්ලභයි කියලා තියෙනවා. මේ ලෝකේ හැම වෙලාවෙම අපි කාටට උදව්වක් කරන්නේ ආපහු කීයක් හරි බලාපොරොත්තු තමයි. කාර්ය කෙරෙන තුරු කාගෙත් තවතිල්ල පාරුව පදින තුරු දිහට කැළඹිල්ල මාරුව බලවලා තියට සූර්යය උදා වෙන තුරු දිය පිනිපෑවිල්ල කියලා මුළු ලෝකෙම තියෙන මොනිච්චාවක් විතරයි. ඒ මොනිච්චාවෙන් කවදාකවත් ඔය භංග ඥානෙට යන්න බෑ. බයතුපට්ඨාන ඥානකට යන්න. මුංචිතු කම්මිතා ඥානකට යන්න බෑ. මොකද තාමත් හිතනවා මේ නිවන් ලැබුණට පස්සෙවත් මට මේක හම් වෙයි අරක හම් වෙයි කියලා. ඒ නිසා ඒ ආශාව පවා පළවෙනි වතාවට සෝවාන් මාර්ග ඥානයේදී ඒ බලවත් විපස්සනාවේදී විශේෂයෙන්ම කියනවා නම් තද්ද බල විදියට දේවල් ඇතිවෙමින් නැතිවෙමින් යන වෙලාවේ මොන්නම චේතනාවක්වත් පහළ නොකර මේ උදේ බය මේ බලවත් උදයබ්බේ ඥාණයෙන් ගිහිල්ලා මේ සියල්ලක බිඳී යාම දැක්කනම් එමිනියා මරණයේදී මං හිතන්නේ ඔච්චර බය වෙයි. මරණයේදී බය වෙන්නේ මේ තියෙන දේරන් ටික ඔක්කොම ඉවර වෙනවයි කියලානේ. ඊට ඉස්සෙල්ලා ඉතින් හඬු කරගෙන ඊර්ෂ්‍යා කරන, ක්‍රෝධ කර කර, මාන කර කර අපි নানা ප්‍රදේවල් එකතු කරනවා. ඒ එකතු කර ඔක්කොම නදන් නන්නා දුන්නා කෙනෙකුට දායාද කරලා අප්‍රිය දායාදයක් කරලා මැරෙන්න වෙනකොට අකරතැබ්බයක් තමයි. නමුත් මේ සියලු බලාපොරොත්තු, සියලු ප්‍රාර්ථනා, සියලු චේතනා, සියලු සංස්කාර බිනි බිදි යන හැටි අස්පනා පිට භාවනාදී දකපු කෙනාට හොඳට හිතා ගන්න පුළුවන් එනම් මරණයේදී toy ටික තමයි වෙන්නේ. දැන් මේකට මුණ දෙන්න පුළුවන් නම් මරණයටත් මුණ දෙන්න පුළුවන්. එනිසා හොඳට මතක තියාගන්න අමෘතයට යන්න පාර වැටලා තියෙන මූර්තය හරහා. මම නැවතත් කියනවා අමෘතයට යන පාර වැටලා තියෙන මූර්තය හරහා අමෘතය කියලා කියන්නේ නිවන නිවන යන්නේ මරණය හරහා මරණය අත්දැක්කට පස්සේ තමයි නිවන ලැබෙන්නේ මං ඉස්සල්ලාම 79 ඔය කතෝලික පල්ලියක පාතිමා රිට්‍රීට් කියලා මුනින්ද්‍ර ජී කියන ඉන්දියානු ඒ විපස්සනා ගුරුවරයෙක් එක්ක භාවනාවක් කරා නුවර මට ඇත්තට ඉංග්‍රීසි තේරුණේ නැහැ මුළු රිට්‍රීට් එකට ඉංග්‍රීසියෙන් මායි තව දෙන්නෙත් තුන් දෙකට සිංහලෙන් හිටියේ. එයා පැහැදිලිවම කිව්වා පර්යංකේදී මරණ වේදනාව අත්දැකකට පස්සේ දවස් තමයි කිව්වා සෝවාන් වෙන්නේ. අපිට මේ යා කන්ඩිෂන් දාගෙන මැස්සෙක් වහන්න නැතුව කැස්සක් නැතුව කූඹියෙක් වහන්න නැතුව යන ගමනේදී කොහේ යයිද කියලා විශ්වාස කරන්න බෑ. එතනින් පටන් ගන්න ඕනේ. පටන් ගන්නකොට අපිට එන්ජින් එක ටිකක් බලකන්න එපායි, Java කන්න එපායි. එතකන් ඕන. නමුත් යම්ම ගත්තට පස්සේ මේ සියලු දේ කැපකරන්න. විශේෂයෙන්ම ප්‍රාර්ථනා කැපකරන්න. විශේෂයෙන්ම රුචි අරුචිකම් ටික කැපකරන්න. විශේෂයෙන්ම පෞරුෂත්වය කැපකරන්න. බැරි නම් ඒක තාම අරසා වෙලා තියෙනවා. හොඳට මතක තියාගන්න කිට්ටුවකවත් නිවන නැහැ. ඒ ඔක්කොම මහා ලොකු දේවල් නේ. ඔකෝ හුදු මනෝවිකාර විතරයි. එයිසයි බුදුන්ගේ නාමයෙන්, ධර්මයේ නාමයෙන්, සංඝයාගේ නාමයෙන්, තමන් කරන භාවනා නාමයෙන් කිසිම ප්‍රාර්ථනාවක් නැතුව කිසිම චේතනාවක් නැතුව ඒ තද බල උදේ අබ්බේට පහළ වෙනකොට ඉදිරියට යන්න නම් මහ පුදුම පෞරුෂත්වයක් ඕනේ. ඒ පෞරුෂත්වෙ පිටින් එන කටින් එක තියෙනවා. මේක නැති වෙන්නේ තණ්හාව නිසා. ඒක නැති වෙන්නේ මාන්නේ නිසා. මේක නැති වෙන්නේ මම ආයේ නිසා. මම නැවතත් පිරිසුදු බව සඳහා ප්‍රකාශ කරන එතෙන්ද එනකම් මේ බලවත් උදෙබට එනකම් අපිට ආශාවල් තියෙනවා. අපේ ප්‍රාර්ථනා තියෙනවා මම මේ කරන්නම් කිකේ යනවා. අඩු ගානේ එනේන අරමුණ මෙනෙහි කරන්න චේතනා තියෙනවා. අරමුණට බාධා කරන සද්දයක් આવත් ඒක මෙනෙහි කරන්න ඕනේ. මොකද ඔක්කොම කරලා කැඳ හැලිය උතුරලා ඉන්නා වගේ ඔක්කොම හොඳට පැහැවගෙන එන වෙලාව එනවනේ. ඇතිවීම නැති හොඳට පේන වෙලාවේදී මෙන්න මේක නිසිනින්ද යන්න ඇරියොත් කිසිම හැසිරවීමක් කරන්න කිසිම චේතනාවක් පාල කරන්න නැතුව යන්න අරින්ද එසේ මෙසේ පෞරුෂත්වයක් තිබිලා බෑ. මම ඒ නිසා මෙතෙන්දි කියනවා මෙතනින් එහාට ඥාන පිරිමි නෑ කියලා. මෙතෙන්ට එනකන් මම ගෑණියෙක් මම පිරිමියෙක් මම පැවිද්දෙක් මම උපැවිද්දෙක් මම බෞද්ධ මට සතිය තියෙනවා අනම්මනම් ඔක්කොම ලේබල් ටික තියෙනවා මෙතනින් යට මොකක්වත් නැහැ හුද්දු මනුස්සකම ඉතුරු මේ එක ලේබල් එකක්වත් තියෙනකන් කවදාකවත් මනුස්සකම පහළ වෙන්නේ නැති බවත් මතක තියාගන්න. තම අසවලයි කියලා හඳුනගෙන ඉන්න තාකල් මේ මනුස්සයා අංග සම්පූර්ණ මිනිස්සෙක් නෙවෙයි. ඇයි අඳුනාගත් එක සාධාරණීකරණය කරන්න අඳුනාගත් කොප්පු කරන්න උද්දුම සටනක එදිලා තියෙන්නේ. මෙතෙන් දැනුවට වෙනවා මේ සේරම හුදු මේ මේ ජීවිතය කරේ ලගත්ත කුණු කන්දල් ටිකක් විතරයි. ඔත් මනුස්සකම කියන දේ උඟා පළල් දෙයක්. ඒක හැමෝ අතරම සමෝසේ බෙදිලා තියෙන එකක්. ඒකට ගිහිලා අපි හැම කෙනෙක් එක්කම සමාන මට්ටමින් ඉන්න මේ මමයා. මේ ගැළපුම, මේ මාන්නේ, මේ ආශාව හැමෝටම තියෙන දෙයක් බව දැනගන්න ඒක විශාල අකුසලයක්වත් රාජ අපරාධයක්වත් නෙවෙයි. මොකද මේක නැති උනායි කියලා සත්ත පහක වෙනසක් වෙන්නේ අපි බුදු manussත්වයට දී වෙන එක විතරයි වෙන්නේ. එතෙන්දි කැප කරන දේට අපි කියන්නේ රුචි අරුචිකම් ටික කැප කරනවා. පෞරුෂත්වේ කැප කරනවා. චේතනා කැප කරනවා. ඇයි ඒ කැප කරන්නේ? පළවෙනි වතාවට කැප කරන්නේ පුසාරුවච්චන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය. Tamange සීලයට වාංගු වෙලා. සෝවන් වුණාට පස්සේ ඒකවත් ඕන වෙන්නේ නැහැ. Tamanටම Tamanට ගැම්ම එනවා. රහත් වුණාට පස්සේ සද්ධාවත් නැති වෙලා යනවා. ඊට පස්සේ සද්ධාවක් අවශ්‍ය කරන්නේත් නැහැ. ඒසා මේ සංස්කාර පිළිබඳව කතා කරනකොට ඒකට කෙලින්ම මාතෘකාට බහින්න බෑ. නමුත් රූප හරහා වේදනා හරහා සංඥා හරහා කියලා බලනකොට පේනවා අපි මේ සංස්කරණය කරගෙන රංගපාන නාඩගමේ මේ මවාපෑන මවාපෑමේ කවදාකවත් ගත හැකි සාරයක් හරයක් මොකක්වත් නැහැ. මේක නාඩගමක් බව දැන ගැනීම නම් හරිම රසවත් හරිම సౌందర్యාත්මකයි හරිම පණපවනවා හරිම තිරියම් කරනවා හරිම හිත සුව කරනවා හරිම කය සුව කරනවා ජීවත් වෙන මිනිස් බවටපත් කරනවා බුදුහාමුදුර කියනවා ශාක්‍ය සිංහ කියලා නමක් දාන්න. මේ රංගපෑමේ ඉන්නකම් මතක තියාගන්න මේ රංගපෑමට තමයි සංස්කාර කියලා කියන්නේ මේ රංගපෑම අපිට ඇටුවම් බහලා තියෙන්නේ. ඇබ්බැහි වෙලා තියෙන්නේ. ගලවන්න බැරි විදිහට අසුචි වලක් හත් අවුරුද්දක් පරණිච්ච අසුචවලක් හොදලා ලිඳක් වඩටපත් කරගන්න බැරි තරම් මේක බැටුවම් බහලා තියෙනවා. ඒ නිසා සරුවචනසේ 15 වෙනි ඉස්සෙල්ලා ඒතුව මේක අයින් කරන්නම බෑ කියලා. නමුත් සරුවචනසේ පෙන්ලා දුන්නා මේ ක්‍රමයට ගියොත් උඹට උඹේ රංගපෑම, උඹ කරන මේ විකාරය, උඹ කරන මේ මවාපෑම උඹට තෙනුනොත් ඕක පිටකෙනේ දීපයක් නෙමෙයි උඹම කරගත්තේ. ඒක ගලවන්න පුළුවන් උඹටමයි. ඒකේ තියෙන සංඥා ස්වරූපේ නිස්සාර භාවය. ඒකේ තියෙන පෙරලෙන ගතිය. ඒකේ තියෙන කදාකක් කෙලවර කරන්න බැරි ගතිය මැරෙන්න ඉස්සලා දැකලා ඒක දිහා ධර්මය හරහා නෛර්යානික ධර්මය හරහා බැලුවොත් අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජින මේ ගංගා නංගගේ වැලි කැට වැලි තලාවල් කොච්චරද කියන්න බෑ විශාල ගඟක් ඒකේ වැලි යට ගන්න කියන්න බෑ ඒක ටිකයි කියලා තියෙන ඊට වැඩි ගාණක් මේ ලෝකේ මිනිස්සු නිවන් දැකලා තියෙනවා අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා නිබ්බුතට පත් වෙච්ච මේක ජයගත්ත කට්ටිය ඊට වැඩි අනන්තයි දැන් දැන් බැලු බැලමට නම් පේන්නේ නිවන් දකපුවෝ මේ පැත්තට යන මිනිස්සේ අමු කඳුර වලටත් වැඩිය අමාරු හොයන්න. ඒ අපිට පේන පුංචි දර්ශනය හැටි. මොහොත ਸਰවඥාන්ස කතා කරන මුළු පළල් චිත්‍රය දැකලා විශාල සෙනඟක් ජයගත්ත දිනපු පොලොක් මේක ධර්මයක් මේක ඒකට සමාදන් වෙලා ඔය කවුරු බෑයි කිව්වත් මට මගේ රුචි කර්චකන් ටික පාවා දෙන්න පුළුවන් මම මේ අරගෙන ආපු මගේ පෞරුෂත්වය මට පාවලා දෙන්න පුළුවන් මම මගේ ඊට පස්සේ චේතනා සියල්ල පාවා දෙන්න පුළුවන් චේතනා කෙරුවට කමන්නේ ඒක චේතනාවක් බව දැනගන්න මේකට සරුවචනanse ඉදිරිපත් කරන ප්‍රතිපදාවට කියනවා අපන්නක ප්‍රතිපදාව එහෙම නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව අවුරුදු ප්‍රතිපදාව ගැන තමයි සමිතියේ සමිතියක පවුලක ගෙදර කටයුතු කරනවා නම් කට්ටිය මොකද කියන්නේ? ඒකට විරුද්ධ වෙන්න නැතු වෙන එක විතරයි. මම මේක කරන්න ඕනේ කියලා කොඩි අරගෙන ඉස්සරහට යන්න ගියොත් තමයි ඔය සේරම ඇඟ උඩ වැටෙන්නේ. මති මතාන්ත තියෙන මිනිස්සු ඇති වෙන්න සමාජයේ ඉන්නවා. වැඩි දෙනා කියන්නේ මොකද්ද? ඒ දෙයට විරුද්ධ වෙන්න නැතු වෙන එක තමයි අවිරුද්ධ ප්‍රතිපදාව කියන්නේ. මට අපන්නක කියන වචනේ සරුවත් නැති පාවිච්චි කරන අපන්නක ජාතකෙන් තමයි 550 ජාතකෙ පටන් ගන්නෙ සංයුතනිකා කීප පොලකම අපන්නක සූත්‍ර දේශනා කරලා තියෙනවා සරුවචනංශ මේ තාරා සංඛ්‍ය කල්ප ලක්ෂකම පුරුදු කෙරුවේ කිසි දෙයකට ප්‍රතික්‍රියා නොකර කිසි දෙයකට විරුද්ධ නොවී සිටීමෙන් කිසි කෙනෙකුට ඒකේ දෝෂයක් දකින්න බෑ පිරිස කියනවා නම් මේ වෙලාවේ මට වහ කන්න ඕන කියලා වහ කපා මට ප්‍රශ්නයක් නැහැ පිස්සට කන්න ඕන කාපුවා අපිටමකෝ. පිස්ස කියනවනේ නෑ නෑ මේක බෑමට මේක ඕනේ කියලා ඉතින් කමන්නේ නෑ. ඒක විරුද්ධ නොවි විතරයි. මේකට ලස්සන වචන රාශියක් සාසනේ පාවිච්චි වෙනවා. සාමීච ප්‍රතිපන්න, අරණ ප්‍රතිපදා, අවිරුද්ධ ප්‍රතිපදා, අපන්නක ප්‍රතිපදා. මේක මේ සත්‍යපට්ඨාන ප්‍රතිපදා වගේ මේකක්. ආර්යවංශ ප්‍රතිපදා වගේ මේකක්. මොණීය ප්‍රතිපදා වගේ මේකක් තමයි පිරිසක් එක්ක වැඩ කරනකොට ওই චේතනා බහුල කෙනාට කවදාකවත් අනුන් කියන දෙයක් අහලා එකඟ වෙන්න බෑ. එයාට ඕනේ යාගේ අදහස මත ඉදිරිපත් කරන්න. ඉතින් ඉදිරිපත් කරපු ගමන්ම ඒකට විරුද්ධ මත එනවා, පක්ෂ මත එනවා. ඉතින් දෙපැත්තට බෙදෙනවා. කලා විවාද, තෝතෝ, වරපල කියා කියා රණ්ඩු කරන විග්‍රහ කතා විතරයි. දැන් මේ පිරිසට ඕනේ නම් හොඳයි. කාය ඒකට තංගලන්න දෙයක් නැහැ. ලොකු සංසී ඉන්න කාලේ මට මතකයි. මම ගිහියා. විශි ගානක් සංඝයා හිටියා. ඉතිදාස ප්‍රධාන ප්‍රශ්නේ තිබුණේ මේ සමහර කට්ටිය රිලවුන්ට කන්න දෙනවා කිව්වා. ඒ නිසා රිලව් ඇඟට පයින්නවා කිව්වා. බින්ද පාත කරන එනකොටත් ඇඟට පයින්නවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ නීතියක් ගෙන්නේ කිව්වා මේ රිලවුන්ට කන්න දෙන්න එපයි කියලා. ලොකුසාන්ති කොනේ සීට් එකේ හිටියේ. මම පිටිපස්ස මේට ලොකුසාන්ති කිව්වා ඔය ඇත්තෝත්මයි කන්න දෙන්නේ. ඔය ඇත්තන් ඇඟට පනින්නේ. ඒ නිසා ඔය ඇත්තෝ කැමති දෙයක් කරගන්න කිව්වා. මම එළියට යන්නෙත් නැහැ. මම කන්න දෙන්නෙත් නැහැ. ඉතින් මට හිතුණා මේක සෞත්තු නායකත්වයක් නෙමෙයි මම නිකන් ප්‍රශ්නයක් ආවම උත්තර දෙන්න එපේ. ඇඟට හේතු කළා නිකන් හිටියා. උත්තරම තමයි උත්තරේ. මම ගිහිලා කියන්න ඕනේ ඇරි ලොන්න කන්න දෙන්න එපයි කියලා. මට ඇති වැඩේ මොකද්ද? උඹලා නම් කන්න දෙන්නේ. උඹලා ළඟකට නම් පණින්නේ. උඹලා බේරගනින්න. මම එතකොට ආවේ මේ ප්‍රධාන විධායක නිලධාරියෙක් විදිහට තමයි මම මේ ආවේ Nissan වලට. ආවට පස්සේ මම හිතුවා හරි නෑ. මෙහෙම කරලා බෑ. අපි මේකට තීන්දුවක් කරන්න එපා. අනේ ලෝක කමාන්ඩර් වැඩි හොඳට දන්නවා. බබයි ප්‍රශ්නේ බබයි බේසමයි දෙකම බාර දීලා නිකන් හිටියා. ගන්න තීන්දුව ගන්නදී. මේ වගේ තීන්දුව මම ওই අවුරුදු 23ක් 4ක් ලොකු සංසේ ළඟ හිටියා. ඒ වෙලාවේදී මම දැක්ක වැඩ කරපු හැටි කවම කවදාකවත්. උන්වහන්සේ දන්නව කල යුත්ත නොකල යුත්ත කමුත් පිරිස යහනයි කොයි අතරද යන්නේ? ඒ විදිහට යන්න ඇරලා ඒ පිරිසට පෙන්නලා දෙනවා මේ අපට ඕන જાති කරන්න පුළුවන් ලෝකයක් නෙවෙයි මේක. මේක හේතුඵල ධර්ම අනුව යන්නේ. උඹ හේතුඵල ධර්මෙට අණුව හැඩ ගැහෙනවා මිසක්කා. ඒවා වෙනස් කරන්න හදනවා නම් මේ ගඟක් ඉහළට හරවන්න හදනවා වගේ. නමුත් බුදුරජාණන් වහන්සේ අනිවාර්යයෙන් පෙන්ලා දීලා තියෙනවා ඕනෙම දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨම සතා මනුෂයා. ඕනෙම දෙයකට හැඩ ගැහෙන්න පුළුවන්. මම එක පාරක් ඉඳදී බුරුමේ ඉඳදී බුරුම ස්වාමීන් වහන්සේ බොහොම ලෙංග බොහොම හැඟුම් බරව කතා කරලා කිව්වා සරුවචනන්ත සරුවචනන්සි කියලා කියන්නේ ඇයි උන්වහන්සේ රෝණ රජෙක් විදිහට ඉන්න පුළුවන් උන්වහන්සේ උනා 16ක් විදිහට ඉන්න පුළුවන් උන්වහන්සේ 16ක ඇසුරු කරයි කියලා 16ක මට්ටමටපත් උනායි කියලා උන්වහන්සේ ගුණෙට කිසි බාධාවක් නැහැ උන්වහන්සේ මහේසාක්‍ය මහරහතන් මේ චක්‍රවර්ති රජ කෙනෙක් එක්ක හිටියයි කියලා රජුරංගේ ගාන හිටියයි කියලා සරුවචනන්සේ දෝෂිකුත් නැහැ මේ මුළු පරාසෙම දැකෝ එකම එකන තමයි කිව්වා සරුවචනන්සේ අනිත් කිසි කෙනෙකුට මේ පරාසය තේරෙන්නේ නැහැ. ඒ නිසා අල්ලගත්ත කෑල්ල හරි කියලා හිතාගෙන ඔක්කොමලා එතෙන්ට ගන්න හදනවා. නමුත් විශාල පරාචයකට හැකියාවක් තියෙන හිතක් තමයි මනුස්ස හිත කියන්නේ. මොකද තාමත් අවාසනාවන්ත විදිහට අපි සිංහල බෞද්ධයෝ කියාගෙන නැත්නම් අපි ගෑනු කියාගෙන අපි පිරිමි කියාන අපි පැවිද්දෝ කියාගෙන අර ගත්ත පටු තීරේ තමා විශ්ීම පටවගත්ත මේ පටු තීරේ පුදුමාකාර අන්ධ බාල ගතියකටපත් වෙලා තියෙනවා. ඒ මොකක්වත් නිසා නෙවෙයි මේ සකස් කිරීම ඇබ්බැහි වෙලා අපට තියෙනවා. සකස් නොකර තියෙන දේ තියෙන විදිහට පාවිච්චි කරන දන්නේ නැහැ. සිංහල බුලත් පිට කනකොට බුලත් කොලේ නැට්ටයි දැල්ලයි කඩලා දානවා. නැට්ටයි අර කොණයි. ඇයි කියලා අපම කියනවා මේ නාග ලෝකේ ඉඳලා නාගයා ගේනකොට ওই දෙකෙන් අල්ලන්නවා. ඔක විෂ තියෙනවා. කඩලා කන්න ඕනේ. බුලත් කොලේ විසින් කාපුවම හරිනේ. හැම මගුලක්ම අතට ගත්තාම ඔක සකස් කරනවා. හැම පළතුරක්ම රීලව කන්නේ වඳුර කන්නේ gediy piti. ඒකේ කොටක්වත් කැන්සර් නැහැ. අපි කනකොට පොත්ත කපලා මැද කෑල්ල විතරක් කනවා. ඉතින් කැන්සර් වලට හැදුනාන් පස්සේ කියනවා ඒ ෆයිබර් කියලා කන්නේ මොකද? අර පොතුම අඹරලා වෙනම ටැබ්ලට් එකක් විකුණන්න කියනවා. බනනා ෆයිබර් කියවම බනනා පොත්ත. කෙහෙල් ගෙඩි පොත්ත විකුණනවා. පොත්තත් එක්ක කෑවනම් ওই දෙකම ඉවරනේ. ඉස්සෙල්ලා පොත්ත කපල වැත්තක දාලා ඉවරලා මැදේ කාලා කැන්සර් හදුනට පස්සේ ටැබ්ලට් එකට ගන්න වෙනම ෆයිබර්. රීලව ඊට වැඩිය කොච්චර දක්ෂද? ඌ පටන් ගන්නකොට ෆයිබර් එකෙන් තමයි පටන් කරගන්නේ. මිනිසයා කියන සතා පුදුමාකාර පිස්සෙක්. හැම මගුලම හදන්න ගිහිල්ලා සකස් කරන්න ගිහිල්ලා අනාගෙන අන්තිමට පඹ ගාලේ පැටලිච්ච රිලෙවෙක් වගේ අහලා බලන්න ඉන්නයට බයිනෝ මේ අමාරුවටපත් කරේ උඹ තමයි. පටන් ගන්නකොට බොහෝම ලස්සනට අපිට සුද්ධ අවස්ථාවක් දීලා තියෙන්නේ. අපි වයසට යන්න යන්න යන්න යන්න අනාගාමී. අනාගාමි වෙන්න කියලා බුදුහාමුදුරුවෝ කියන කරන්නේ මොකද අනාගාමික තමයි. මේ නාඩගම මේ මිනිස්සෙක් විසින් තමන් මේ ස්වභාව සිද්ධි දෙයට හැඩගැහෙනව වෙනුවට ස්වභාව ධර්මය තමන්ට ඕන විදිහට හසුරවන්න ගිහිල්ලා නටන නාඩගම දිහා බලනකොට මේ හැම රජයක්ම කරන්නේ ජාතික මට්ටමේ රජයට ජනතාවට වීලු සැපීම. ওই ජාත්‍යන්තර සංගම් වලින් කරන්නේ පුදුමාකාර විකඩමක්. කොනොදක නෙවෙයි ਸਰවචන්නාංශයේ ඉන්නේ ਸਰවචන්නාංශ කියලා කියන්නේ තම මම දැන් මෙතන. Tamanට Tamanගේ අයිතිවාසිකම ඇතුව යන්න ගියාම කොච්චර ලොකු සංවිධාන තිබුණත් නැතත් ඒ Taman වග කියනෝ නම් වග වෙනෝ නම් Tamanගේ වැඩවලට එකයි කරන්න තියෙන්නේ හැකියාව බලන්න තියෙන දෙයට හැඩ ගැහෙන්න තියෙන පුළුවන්කම. ඒකට සංස්කාරනේ. සංස්කාර නැතුව නෙවෙයි අඩු වෙනවා. තියෙන ටික දාන්න. මේක අපි වයසට යන්න යන්න පටු වෙනවා. නමුත් බාලදක්ෂයෙක් වෙන්න උත්සාහ කරන්න බාලදක්ෂයි කියලා කියන්නේ සූදානම් ශරීරය. එන දෙයට හැඩ ගැහෙන එකයි කියන්නේ. සරුවචනංශ කිව්වේ සතිය කියන්නේ සූදානම් ශරීරය. සූදානම් ශරීර කියලා කියන්නේ කලින් සකස් කරපු සමීකරණත් නැහැ. කලින් සකස් කරපු උපකරණත් නැහැ. පැමිණිච්ච දෙයට ලෑස්ති වෙන එකයි තියෙන්නේ. මම හිතන්නේ භික්ෂු ජීවිතේ තරම් ඒකට ලස්සන. ඒකට හොඳම ආදර්ශය වෙන්න වෙන කිසිම තැනක් නැත්තේ නෑ. භික්ෂු ජීවිතය කියලා කියන්නේ ඕනම දෙයක් ආවොත් ඒකේ විනය පිටකයේ සූත්‍ර පිටකයේ ගත්තාම දරුවොත් නැසෙ අල්ලපු නැති කොනක් නැහැ. ඒ හැම එකම පෙන්ලා දීලා තියෙනවා. භික්ෂුවකට ඕන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන්. ඒ නිසා අමර ප්‍රකාශයක් කරා ඔය පන්දිසාංශි බුරුමින් ඉන්න ස්වාමීන් වහන්සේ පුණ්ණාංශය කියනවා සමහරු කියනවලු මේ මේ වැඩ භික්ෂුවකට ගැලපෙන්නේ නැහැ කියලා. උන්දල දන්නේ නැතිලු අපි සරුවත්තරන්සේ ගෝලයයි කියලා සරුවත්තරන්සේ කියලා කියන්නේ සියල්ලටම දක්ෂයා. රහතන් කියලා රහත් කියලා කියන්නේ හැකියාව ඇතිකම. අපි උන්දගේ ගෝලියෝ. ඒ නිසා අපිට බැරි දෙයක් මේ ලෝකේ නැහැ. ඒ දන්නේ නැති කට්ටිය තමයි කොට ඉඳලා පීනන්ට උගන්වන්නේ කියලා තිබුණා අපට. භික්ෂුව තමයි හැම දෙයකටම සුදුසා. ඒ සුදුසුකම තමයි රහත්කම. ඒ නිසා මතක තියාගන්න මේ චේතන අතහැරියයි කියලා සංස්කාර නොකර හිටියයි කියලා සුදුසුකම් වල අඩුවීමක් වෙන්නේ වැඩිවීමයි සිද්ධ වෙන්නේ. අරහත් කියලා කියන්නේ අරහ කියලා කියන්නේ සුදුසක්. සුදුසුකම් ලබන්න මේ කරන චේතනා මේ මේ අර ඇඳීම මේ කැසවට ගවා ගසා ගැනීම මේ දැඟලීම හරියට ප්‍රමාණ කරලා එවම් ඊගාව උස්මෙදී ඊගාව වරුවේදී ඊගාව දවසේදී ඊගාව අවුරුද්දේදී නොකර ඉන්න පුළුවන් නොකර යන දෙයට යන්න පුළුවන් එකට කියනවා තතතාවය කියලා. තතතාවය කියලා කියන්නේ ඇති හැටියට එකඟ වීම. මේක ටාෝයිසම් කියලා බරපතල විදිහට චීන උගන්වනවා. ਸਰුවචන සබි තථාගත කියලා කියනවා. තථාගත කියලා කියන්නේ ඒක වුණත් හොඳයි නැතත් හොඳයි. අලත්තං යදිදං සාදු නාලත්තං කුසලාමිති. උබයේනේවතෝ සෝතාදී රුක්ඛංව පතිවත්තති කියලා සරුවචනසේ දේශනා කරපුවක් ওই ඥානන් සංසේ ඒ නිවන නිවීම පෙන්ලා දීලා තියෙනවා. අලත්තං යදිදන් සාදු යමක් ලැබුණොත් හොඳයි. නොලැබුණොත් කුසලාමිති ඒකත් හොඳයි. උබයේනේව සෝතාදී දෙකේදිම ඔව් තාදී ගුණේ දක්වන හරියට ගහක් ළඟට ගියේ මිනිහෙක් ගහේ පළතුරු දිවුනොත් හොඳයි. නෑ කියලා මැරෙන්නේ ඇයි? ඒත් හොඳයි. දැන් මේ ගහේ පළතුරු තිබිය යුතුමයි. පළතුරු තිබුණ නැත්නම් ගහට සාප වේවා කියලා සාප කරපු කතාවක් යේසුස් වහන්සේගේ බයිබලයේ සඳහන් කරලා තියෙනවා. ඒ සමහරු hina වෙනවා. අට්ටික ගහ ගාවට ගිහිල්ලා අට්ටික ගහ ගෙඩි තිබුණ නැතුව සාප කරුවට පස්සේ අට්ටික ගහලා මැරිලා ගියා. අරුවත් යනන්සේම කාටවත් උගන්වන්නේ නැහැ ගහ ළඟට යනකොට ගිහින් තිබුණොත් කපන් හොඳයි නැත්නම් ඒත් හොඳයි. ඉතින් මේිට වැඩි ක්‍රමයක් තියෙනවද කියලා බලන්න උපේක්ෂාව ගැන කතා කරන්නේ. මේට වැඩි ක්‍රමයක් තියෙනවද කියලා බලන්න අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම ගැන කතා කරන්නේ. ඒක තමයි අපන්නක ප්‍රතිපදාව කියන්නේ. ඒක තමයි අවිරුද්ධ ප්‍රතිපදාව කියන්නේ. ඒක තමයි සාමීච ප්‍රතිපන්න කියන්නේ. ඒක තමයි අරණ ප්‍රතිපදාව කියලා කියන්නේ මොන්නම තැනකදීවත් ඒ ගැටුම් ඇති වෙන ප්‍රතික්‍රියා කරන ප්‍රතික්ෂේප කරන දේ ආශ්‍රය කරන්නත් එපා. ඒ පරිසරය තමයි ප්‍රතිරූප නැහැ. තමයි තියෙන එක බැරි නම් තමයි පැත්තකට වෙන එකයි. හදන්න ඕනේ ලෝකයක් තමයි ලෝකේ හරි ඉන්න හරියක් තියෙන අපිට ඉස්කෝලවල ගියාම ඕක තමයි ඉගෙනුවේ. ඔය තමයි දේශපාලනච්චත් අපේ කණේ තියලා නිතරම පීරි ගාන්නේ. ඔය එක්කෙනෙකුටවත් දන්නව මොකෙක්වත් යනකොට ඔය හදපු මොකක්වත් ගෙනිච්චෙත් නැහැ. ලෝකයේව කාටවත් ඕන විදිහට විනාශ කරන්න එක යන්නේ යන තාලෙට. එකම දෙයයි තියෙන්නේ මේ සංස්කාර ගැන දැනගනකොට ඒ දේට අපිට හැඩ ගැහිීමේ හැකියාව. මෙන්න මේ මිනිහට තමයි යෝගාවචරය කියන්නේ. තමන්ට ඕන දෙයකට හැඩ ගහන්න පුළුවන් පරිණාමයේ උත්කෘෂ්ඨම තැනක මනුස්සයෙ ඉන්නේ. ඒකයි ලෝකේ හැම තැනම මනුස්ස ජීවත් වෙන්නේ. අනෙක් සතු ඔක්කොම දේශ භෞතික මේ භූගෝලීය වශයෙන් කොටු වෙලා ඉන්නේ. මනුස්සයා සීත ඍතුයේ සීත රටවලක් තියෙනවා, උණුසුම් රටවලක් තියෙනවා. ඒත හැඩ ගහන්න පුළුවන්. ඉතින් ඒක අපි යෝගා ගතියට තේරුම් අරගන්න ඕනේ. සීතලාවත් උණුසුමාවත් සැලෙන්නේ නැහැ. මැසි වඳුරු උතුරු ආවත් සැලෙන්නේ නැහැ. බඩගිනි ආවත් බඩ පිරුණායි කිව්වත් ලෙඩේ ඉන්න කලිමුත් ලෙඩාවට පස්සෙත් ලාභයක් ආවත් පාඩුවක් ආවත් නොසලී ඉන්න ඕනේ කියලා බැලුවොත් කිසි බාධාවක් නැතුව කරතයි. මේකයි ධර්මය කියලා දන්නේ නැහැ. මේකයි මේ විසංකාරගත කියන එක දන්නේ නැති නිසා අපි හිතන ඒ වෙලාවේ ඇඬුවේ නැත්තම් හොඳ නැහැ. එල තැවුනේ නැත්තම් හොඳ නැහැ. සැලුනේ නැත්තම් හොඳ නැහැ කියලා අපි මේ ලෝකයා සනසන්න හදනවා නැත්නම් මේ සම්මුතිය සනසන්න හදනවා ඒක නරක නෑ නමුත් ඒක මතක තියාගන්න ඒකත් કૃතිම දෙයක් නොසැලී ඉන්න පුළුවන්කමත් අපිට තියෙන ශක්තියක් Tamange ගැලවුම නැත්නම් මේ සංස්කාරයන්ගෙන් වෙන් වෙච්ච ගතිය ඇතිකරන්න නම් පැහැදිලිවම මේ චේතනා සංචේතනාවට මේ සංස්කාර කියලා කියන්නේ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා පපුවේ පච්චක් කොට ගන්න. සබ්බේ සංඛාරා දුක්ඛා ඒදීෙදි කුමන නැටුම් කෙලි කවට සිනාදා. සර්වඥයන් සඳහන් කර තියෙන අවිජ්ජාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන. ඕනෙම සංස්කාරයකට හේතුව අවිද්‍යාව. අවිද්‍යාව ඇති මනුස්සයර සංස්කාරය නොකර ඉන්නත් බෑ. හරි දකින්නකොට මේක මෙහෙම මෙහෙම කරන්න ඕනේ අර එහෙම කරන්න ඕනේ කියලා අදහස් රාශියක් පහළ වෙනවා අපි ඒවට කියනවා නිර්මාණශීලීත්වය කියලා ප්‍රගතිශීලීත්වය කියලා ප්‍රගතිශීලී නෙවෙයි කහන ගතිය. ගාය. නිකන් ඉන්න බැරිකම. ඒ නිසා සෑම සංස්කාරකම පෝර ලැබිලා තියෙන අවිද්‍යාවෙන් මේ සංස්කාර තමයි විඥාණයට පෝෂණය දෙන්නේ. සංස්කාර කියලා කියන්නේ තෝරලා බේරලා චීන පද්ධතියෙන් ටිකක් අරගෙන ඒ ටික විතරයි විඥාණයට විවෘත කරන්නේ විඥාණයට සියල්ල පෙන්වන්න නැති වෙන්න තමයි සංස්කාර මුවා කරන්නේ. මේවා දකින්න එපා මම බලන්න එපා මම හොඳ නැහැ කියලා ඒ තෝරන මිනිහා විඥානයේ ප්‍රගතිය තීතු කරනවා. අද මේ ප්‍රවෘත්ති මේ මේ ජනමාධ්‍ය ප්‍රවෘත්ති වල කරන්නේම ඔක්කොම තොරතුරු එකතු කරලා ඒගොල්ලන්ට කියන්න ඕන තේමාවට ගැලපෙන විදිහට ප්‍රවෘත්ති සකස් කරනවා. සකස් කළා කියන්න ඕන තේමාව පොඩ්ඩක් උසි ගන්නවා. උලුප්පල දක්වනවා අනිත්‍යව වහනවා. නිසා ලෝකේ අපරාධ වෙනවා නම් ලෝකේ ඕනෙම වෙලාවක ඕනේ කොනක ඕනේ වෙලාවක අපරාධ තියෙනවා. හොඳ දේවලුත් ඕනේ තරම් තියෙනවා. ප්‍රවෘත්ති පෙන්නකොට මේ තැනදී මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා අර උස්සලා පෙන්නන්නේ කාට හරි ගන්න. මේ ගහන එකෙන් හම්බෙන්නේ ලාභෙට මිසක් ඔය කිසිම නිවුස් වල කිසිම නිව් ගතියක් නැහැ. ප්‍රවෘත්තිවල කිසිම අලුත් දෙයක් නෙවෙයි. සේරම සකස් කරන එක ප්‍රවෘත්ති අනුව තමයි අපේ ගොයියෝ කන්නේ. ඒ අනුව තමයි ඒගොල්ලෝ මේ රට ගැන හිතන්නේ ලෝකෙ ගැන හිතන්නේ මම කොතනද ඉන්නේ කියලා. මෙන්න මේ ප්‍රවෘත්ති වල කරන පාහර වැඩේ තමයි සංස්කාර කරන්නේ. අවිද්‍යාව නිසා තමයි රුචි මනාප කොටස් ටිකක් විතරක් කරන ඒ ටික විතරක් විඥාණයට දෙනවා. සියල්ල දැක ගන්නට යථා භූත ඥානයක් පහළ වෙන්න ප්‍රතික්‍රියා නොකර ඇති දේ බලන්න විඥාණය දෙන්නෙම නැහැ. විඥාණයට ඉඩ තියන්නේ මේ සකස් කිරීම කරන්නේ සංස්කාරවලින්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි සිද්ධියකට විවෘත වෙනකොට අපිට ඕන එක රූප බලන්න පුළුවන් අපිට ඕන ශබ්ද අහන්න පුළුවන් ගඳ බලන්න පුළුවන් රස බලන්න පුළුවන් පහස ලබන්න පුළුවන් හිතන්න පුළුවන් නමුත් අපි හොඳට ඕම දන්නවා අපි රූප බලන පැත්තට ගියොත් ශබ්ද ඇහිල්ල අපිට ප්‍රතික්ෂේප කරන්න වෙනවා ගන්ධ රස පහස ප්‍රතික්ෂේප කරන්න හිතවිලි ප්‍රතික්ෂේප කරන්න නිසා මේ හයෙන් එකක් තෝරන කියන්නේ පහක් ප්‍රතික්ෂේප කරනවා කියන එක අපිට කවදාකවත් මරණකම් තේරෙන්නේ එකක් තෝරනවා කියලා කියන්නේ අනිත් සියල්ල ප්‍රතික්ෂේප කිරීමක්. බුදුරජාණන්ස් කියන්නේ කිසිවක් ප්‍රතික්ෂේප නොකර හිටපන්. එතකොට උඹට තේරි අඩු ගන්න උඹට හය පොලකින් තොරතුරු ගන්න පුළුවන්. හැබැයි එකක්වත් තෝරලා නැහැ තාම. ඒක ආඩ්‍යයි. ඒක පිරිචිගතියක් තියෙනවා. එකක් තෝරනවා කියලා කියන්නේ පහක් ප්‍රතික්ෂේප වෙනවා. මේ සංස්කාර කරන්නේ මම ඔබ වෙනුවෙන් ඔක්කොම කර දෙන්නම් කියලා එයාට ඕන එක විතරක් තෝරලා අනිත්‍යව ප්‍රතික්ෂේප නොකිය මේ තෝරූපයකේ වටිනාකම පෙන්න පෙන්න මේ බලන්න මේ බලන්න කිය කියන. ඒකෙන් එයා තණ්හා වඩවනවා, තමන්ගේ මාන්නේ වඩවනවා, තමන්ගේ ශක්ඛාය දිට්ඨිය වඩවනවා. ඒක කොච්චර උස් කරලා පෙන්නනවද කියනවනම් පහක් වහපු බව වහලා දාපු බව දැනෙන්නවත් තියන්නේ. කවදද අපි මේ නාටකම බලන්නේ? කවදද අපි මේ නාටකමේ පූර්ණ චිත්‍රය බලන්නේ? එකයි කරන්න තියෙන්නේ මොන්නම දෙයකට ප්‍රතික්‍රියා කරන්න එපා. මොකක්වත් තෝරන්නත් එපා. අරමුණ ඔක්කොම ගෙවන් කෙරුවට පස්සේ ආස්වාස් ප්‍රසවාසයත් ගෙවන් කරලා නිමිත්තකුත් නැතුව ඉන්නලා සම්පූර්ණ චිත්‍රයට ඉඳ තියන්න මේක වේවා කියන්නත් එපා මේක නොවේවා කියන්නත් එපා මේ එන පද්ධතිය බැලුවොත් තේරෙයි ඒ චිත්තක්ෂණේ විතරයි අපි ජීවත් වෙන්නේ කියලා. අනික හැම වෙලාවෙම අපේ මානසිකත්වයේ අංශභාගයක තියෙනවා. අංශ භාග කියලා කියන්නේ 50ට 50 නෙවෙයි 6ට 1යි. තදින්ජයන්ගෙන් එකයි ක්‍රියාත්මක වෙන්නේ හැම ඉන්ද්‍රියක්ම ක්‍රියාත්මක කරනට අනික් කට්ටිය තලාව බරන යටපත්. සතිය විතරක් සතිය කියන ගුණ ධර්මයේ එච්චරයි තියෙන වටිනාකම මෙහෙම නාඩගමක් වෙන බවට නික්කං ඉඩ තියලා තියෙනවා. සක්මන් කරනකොට ශබ්දත් ඇහෙනවා, රූපත් පේනවා, හිතවිලිත් එනවා. උලංගනවත් තේරෙනවා. මේ අතරමැද සක්මන් කරන අතරේ මේ එකක්වත් ප්‍රතික්ෂේප නොකර හිටියොත් ඔය හිතවිලි ආදෙන් ප්‍රශ්නයක් නැහැ. සද්ද ඇහිච්චාවේ ප්‍රශ්නයක් නැහැ. වේදන අතර මෙතන ආවේ ප්‍රත්‍යක් ප්‍රශ්නයක් නැහැ. මේ වේදනාව හරහා මට සක්මන බලන්න පුළුවන්. මේ සද්ද හරහා මට බලන්න පුළුවන්. මේ හිතවිල්ල හරහා බලන්න පුළුවන්ද කියලා බැලුවොත් බෑ කිව්වොත් බෑ පුළුවන් කිව්වොත් පුළුවන්. අන්න එදාට තමයි සතිය අපි එදත් මතක් කරගත්ත විදිහට මේක සති බලයක් වෙන්නේ. විනිවිදින්න පුළුවන් තරමකට එන්නේ. එතකොට එදිනදා වැඩ කරනකොට තමයි බරපතල රාජකාරි ගොඩක් කරනවා. තව කෙනෙක් එක්ක ඇසුරු කරන්න වෙනවා. කාලේ සීමාව තියෙන ඔක්කොම තියේදී තමයි දන්නවා මෙන්න මේ පටු තීරේ මට දැන් යන්න වෙලා තියෙන්නේ. මම මේ මේ පද්ධතිය මම අසවලා මේ වැඩේ මේ වෙලාවට කරන්න ඕන කියලා. ඒ දේ ඒ සීමාකාරී සීමාවල් දැනගෙන සත්‍යමත් වෙන්න කිසි බාධාවක් බාධායි කියනවා කියලා හිතනවනම් ඒ සතිය කියන එක දන්නේ නැතිකම නිසා තමයි. ඒ නිසා සතිය පටන් ගන්නකොට නිස්සද්ද තැනට ගිහිල්ලා සද්ද නැතුව, වේදන නැතුව, හිතවිලි නැතුව, රූප නැතුව තමයි පුරුදු කරන්නේ. පුරුදු කළ සක්මනේදී ටිකක් ටිකක් කාර්යදතර බාධක මැද යනවා. ඉතින් එදිනදා වැඩවලදී ඊටත් වැඩි. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ සාමාන්‍ය ජීවිතයේ එදිනදා වැඩවල සියල්ලට මෙන්ඩර්ලා ඒ සියල්ල හරහා මට මේ සතිය පවත්වා ගන්න බැරිද කියලා බැලුවොත් යෝගාවචරයට සතිය විතරක් නෙවෙයි ඔය හොඳටම ආනපන සංසිද්ධාම ඇති වෙන ওই විවේකයේ පවා. ඒ විස්රාමයේ පවා. ඒ හුදකලා බව පවා. ඒ උපේක්ෂාව පවා. ඔය දහසක් කරදර තියේදී අම්මා මැරිච්ච වෙලාවේ වස්තු භෝග නැති වෙච්ච වෙලාවේ ඥාති වේසන වෙච්ච වෙලාවේ ඒ විවේකයට බාධා කරන්න ওই කිසිම කෙලෙසයකට බෑ සරුවත් යන සඳහන් කර තිනවා මේ ලෝකේ කුසල බලවත් කෙලෙසයට කිසිම බලයක් නැහැ කෙලෙසේට බලය ලැබෙන්නේ අසත්පුරුෂයා කෙලෙසේට ඡන්ද දෙන හින්දා. නීලමාලි රජුරෝයි මනමේ කුමාරයා දෙන්න රණ්ඩු කරනකොට මනමේ කුමාරයා දෙන හැදිච්ච කමට කඩු අතර දෙනවා මනමේ කුමාරයා. ඒකල කියනවා ද්වන්ද සත්නකට ඉන්නේ කියලා. ආයුධ නැතුව දෙන්න ගුස්ති අල්ලමු කියලා. ගුස්ති අල්ලලත් වැද්දා බිම දානවා. බිම දාලා කුමාරයට කියනවා දීපං කඩුව දියං කඩුව මුගේ කුලල කපන්නද කියලා. දැන් කුමාරි කාටද කඩුව දෙන්නේ? මස්සද්දටද අර රාජකීය ඔක්කොම දක්ෂකම් තියෙන කුමාරයාටද? අන්න ඒ වගේ තමයි මේ දිනපු දක්ෂකම් තියෙන කෝක තිබුණත් මේ සංස්කාර කඩුව දෙන්නේ සංස්කාරේ හිත බැඳලා තියෙන්නේ මස්සද්ද. තමන්ගේ බැඳපු කුමාරයා රත්තරම් පාටට මේ බැඳපු අලුත. වැද්දා යට කරගෙන ඉන්නේ. නමුත් කොපුව දෙන්නේ. ඒක දකින්නට කුමාරට දෙන අනේ මේ පරට්ටිත් එක්කනේ මම මේ දීග ගන්න හදන්නේ කියනකොටම වැද්දා අනිත් පැත්ත දාගන්න වැද්දාට කඩුව දෙනවා. ඒ ශ්‍රිස් ගාලා කපුවට පස්සේ කුමාරයා එතනමයි කුමාරි මාසද්දත් එක්ක යන්නේ. මාසද්ද මොකද කරන්න කියලා දන්නවද ඊට පස්සේ? කුමාරික ඔක්කොම රත්තරන් බට්ටිය ගලවලා පොඩ්ඩක් බතමන් කියලා කියනවා. අමන ගති ඇති මෙවැනි අඟනන් මවැටියන් හට කුමන සරණද ඵලයන් යන්න මෙතනින් යන්නේ කියලා. අන්තිමට කුමාරයත් නැහැ රත්තරන් බඩු ටිකත් නැහැ චපල කම විතරයි ඉතුරු වෙන්නේ. සංස්කාර වලට කඩුව දුන්නත් ඔච්චරම තමයි. එයා තෝරන්නේ හැම වෙලාවෙම තණ්හාව ඇති දේ. එයා තෝරන්නේ හැම වෙලාවෙම මාන්නය ඇති කරන දේ. එයා තෝරන්නේ හැම වෙලාවෙම සක්කාය දිට්ඨිය ඇති කරන දේ. ඒ නිසා සංස්කාර කවදාකවත් නිවනට ඉඟියක් දෙයි කියලා හෝ එයාගේ න්‍යාය පත්‍රයේ කොතනක හරි නිවන තියෙයි කියලා හිතන්න එපා නිසා කිසිම චේතනාවක නිවන නැහැ. නිවන් ලබන්න ප්‍රාර්ථනා කරන්න පුළුවන් පටන් අර ගන්නකොට. ඔත් මේ ප්‍රාර්ථනාත් ඉවරචි දවස තමයි නිවන් ලැබෙන්නේ. දැන් සංස්කාර පිළිබඳ ශේස්ත්‍රය දාර්ශනික පැත්තෙන් බලනකොට හරීම විචිත්‍රයි හරීම సౌందర్యාත්මකයි හැබැයි ඒක යන්න බෑ රූප වේදනා සංඥා පිළිබඳව ප්‍රත්‍යක්ෂ දැනුමකින් තොරව. තහුඟක් මේ සංස්කාර ගැන පොත් ලියලා තියෙනවා. මේ විග්‍රහ කරලා. හරි විචිත්‍රයි. නමුත් ඒත් භාවනා කරලා නෙවෙයි ලියලා තියෙන ඒක නිසා ඒවා හුදු මත විභාග විතරයි, දර්ශන විතරයි. භාවනා කරලා යම් දවසක මේ සංස්කාරවල තියෙන මේ චපල ගතිය අවස්ථාව වෙනකන් ඉඳලිවල තණ්හාමාන දිට්ඨි වඩන හැටි දකින්නකොට අනේ සාරුවච්චන් වහන්සේ ගුරු උපදේශ රහිතව මේක කොහොමනම් තීරුම් ගන්නට ඇද්දෝ කියලා කල්පනා සංවේග පහළ වෙනවා. ඊටත් වැඩි සංවේග පහල වෙනවා මේ තරම් චේතනාවට සංස්කාර වල තැන දීලා ගත කරන ලෝකෙට කොහොමනම් සරුවචනන්ස මේක කියලා දුන්නද කියන්නේ. සබ්බේ සංඛාර දුක්ඛා කියන එක, සබ්බේ සංඛාර අනිච්චා කියන එක කොහොම කියලා දුන්නද ඊටත් වැඩිය ලොකු දේ තමයි අවුරුදු 2600ක් වෙනකන් අද වෙනකන් කවුරුත් පිළිගත්තේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් සාම සද්ධර්මයේ පවතිනවා. රජල කවදා හෝ මේක හරහා යන්නේ නැත්නම් භාවනා ජීවිතයේ ಗುಣ විශේෂයක් වෙන්නේ. මොකද මේක හරහා යන්න කැමති නැහැ කියලා කියන්නේ තාම තණ්හා මාන දිට්ඨිය වල තියෙන කැමැත්ත. සංස්කාර වලට ඇති කැමැත්ත. ඒ නිසා යෝගාවචරය භාවනා කළා විතරක් නෙවෙයි හැමදාම ධර්ම දේශනාවදී මම මතක් කරා වගේ අහලා තියෙන්න ඕනේ මේකට ලෑස්ති වෙලා යන්න ඕනේ නියම තැනට එනකොට නියම තැනට එනකොට මම නැවතත් අවධාරණය කියනවා පොඩි අතාරින්න ඕනේ. නිමතන්ට එනකන් අතාරින්නත් එපා. එතෙන්දී අතහැරියාට පස්සේ ලොකු වෙනසක් අතහැරීම හරහා ලොකු වෙනසක් අතහරිනවා මෙතෙන්දී අන්ත දෙක අතහැරෙන්නේ. එතකොට වැටෙන උපේක්ෂාවට එතෙන්දී තේරෙන පටන් ගන්නවා මේ ඉස්සරහට හම්බෙන නිවනේ රසය. නිවනේ සුවඳ තේරෙන පටන් අරගන්න ඊට පස්සේ තියෙන යෝගාවචරයට ඒක නැවත නැවතත් කරමින් බහුලීගත කරමින් එතකොට යෝගාවචරය ඉන්නේ මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ විසුද්ධි හතේ පටිපදා ඥාන දර්ශනයේ ඉතින්දි තමයි ප්‍රතිපදාට වැටෙන්නේ. ඒක හරහා ගිහිල්ලා තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධියට වැටෙන්නේ. ඒ කියන්නේ මාර්ග ඥාන වලට වෙන්නේ තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ ඉන්නකොට යෝගාවචරයේ හරියට කාඩ් සෙල්ලම් කරනකොට කාඩ් කුට්ටුම අරගෙන අනලා අලුත් අතක් ගත්තා වගේ හැමදේම අලුත් කරලා හම්බ වෙනවා. නැත්තම් කෝවේ දාලා උණු කරලා අලුත් අච්චුවකට වැක්කිරුවා වගේ සම්පූර්ණ පරිණාමයේ අවුරුදු 40000ක් හිර වෙලා තිබිච්ච එක සරුවචනසික නම් මෙතනින් දවස් 7ට අඩු කරන්න පුළුවන්. අවුරුදු 7ට අඩු කරන්න පුළුවන් මේ හැඩ ගැහෙන්න කැමැතිනම්. සබාසිද්ධියට ඉඩ දීලා ඒකට තමන් හැඩ ගැහෙන පැත්තට යන්න හදනවනම් දවස් 7කින් කරලා දෙන්නම් කියලා සරුවචනසික සතිපට්ඨාන සූත්‍රය ඉවර වෙනකොට සකස් කළ තියෙන බෝධිරාජ සූත්‍රය කියලා තියෙන උදේ දැනගත්තොත් හැන්දා වෙනකොට වෙනස් කරන්න පුළුවන්. ඉතින් සා යෝගාවචරය කරගෙන කරගෙන යනකොට මුළු ජීවිතේ මුළු සංසාරෙම තුනේ අභියෝගයටයි මේ පුරුදු කරලා යන්නේ. ඉතින් ඒකට ධෛර්යය ඇති කරගන්න ඕනේ අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජින. ගංගානංගගේ වැලියට වලටත් වැඩිය මේ ලෝකේ නිවන් ලැබු පිරිස ඉන්නවා. සද්ධර්මයේ තියෙනවා. කොච්චර කෙලෙස් දැඟලුවත් කොච්චර කෙලෙස් විවිධාංගීකරණය වුණා සංකර වුණත් හොඳට මතක තියාගන්න කුසලයේ තරම් බලවත්. බුදුරජාණන්සේ කියලා තියෙනවා මේ ධර්ම ටික ගත්තොත් ඔය හිමාල පර්වතේ උනත් දෙකට කලන්න පුළුවන් ඔය කුණු අවිද්‍යාව ගැන මොන කතාවද කියලා. සත්‍ය ආදී ධර්ම ටික අතර ගත්තොත් ඔය අලංකාරයට සුමානෙක් වැඩ පොළු කාරයට වරුවයි. කෙන්නක ඉඳලා නෙලා නෙලා යන එකයි තියෙන්නේ සෑම රුචි අරුචිකමක්ම සෑම පෞරුෂත්වයක්ම සෑම චේතනාවක්ම පැත්තක තියලා එන දේට මුණ දීලා කිසි දෙයකට ප්‍රතික්‍රියා නොකරන ගතියට આવොත් අපි බුදුහාමසගේ ඔඩොක්කට වැටෙනවා. අපි ධර්ම ප්‍රවාහයට ලක් වුණා වගේ. අපි සංඝ පිරිසකටපත් වුණා වගේ අපේ සීල උත්කෘෂ්ඨම තැනට යනවා. එතනින් එහාට යෝගාවචරයට කියලා කරන්න දෙයක් නැත්තේ නෑ. යෝගාවචරය ඉන්නේ ඒක සාගන යන ගඟේ තමයි. ඒක කෙලින්ම පැහැදිලිව මුහුදට තමයි යන්නේ. තේරෙනවා එතෙන්දී. මම දැන් මේ පාවා දීලා තියෙන්නේ මෙතෙක් කල සංසාරේ කෙනා පොදිය රුචර්ච කන්ටික පෞරුෂත්වයේ ඇබ්බැහි ඒ සියල්ල මත ඇරලා විරුද්ධ නොවීමේ වැඩපිළිවෙලකට යන්න පටන් ගත්තට පස්සේ යාගෙන් කවදාකවත් කාටවත් ඝර්ෂණයක් ගැටුමක් ඇති වෙන්නේ නැහැ. කවුරු ඇවිල්ලා ඇඟේ හැප්පුණත් බාධා වෙන්නේ නැහැ. ඒ යෝගාවචරයේ ලකුණු දෙකක් ඉතුරු වෙයි. කවදාකවත් කාටවත් චෝදනා කරන එකක් නැහැ. කවමදාකවත් ඉල්ලීමක් සඳහා අයිතිවාසිකමක් සඳහා සටන් කරන එකක් නැහැ. ඒක තමයි ඉතින් ඔය ආර්යයන් වහන්සේලාගේ ජීවිතයේ ආර්යයන් වහන්සේලාගේ සමාජයේ පාලන ධර්ම දෙක. කවදාකවත් කිසිම දෙයකට විරුද්ධ වීමකුත් නැහැ. අයිතිවංශන්දා සටනකුත් නැහැ. මොකද එහෙම ਸਰබ බලධාරී කෙනෙක් මේකේ නැහැ. ස්වභාව සිද්ධියට හැඩ ගැහෙන එක තමයි තියෙන්නේ. ඒ නිසා මේ මෙතෙක් කල්පේ විවර කරගෙන ආපු පාර දිගේ ඒ මාර්ගයේ දිගේ භාවනාවේදී Taman ඒ පිරිසිදු විවිධක තැනකට ආවොත් චේතනා පහළ නොකර අදිෂ්ඨාන නොකර ඒක හැකිතාක් සබාසිද්ධිය වෙන්න ඇරලා ඒ තතතාවයට Taman හුරු වෙන්න පටන් අරගත්තොත් ඒක Tamanට තේරෙන්න පටන් අරගනි මේ සංසාරේ නිතර නිතර වෙන එකක් නෙවෙයි එක සැරයක් වෙච්ච ගමන් වෙනසක් ඇති කරනවා. අන්නේවෙනි වෙනසක් සඳහා අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අපි ධර්මදේශනා අමාරේ වෙනදා කරන විදිහට පෙනී නොපෙනී උදව් කර සීදු සංවිධානය කරපු සීල් දනාට පින් පැමිණවීම මේ නමීමේ පරිලෝකීය එවනත් තාම ජීවත් වෙන ඥාතීන්ට පින් පැමිණවීම සහ අපි අපගේ ප්‍රාර්ථනා නැත්නම් අපි අපගේ බලාපොරොත්තු ඉජු කර ගැනීම මතක් කර ගැනීම වශයෙන් ඒතාවතාවසාති ගාථා සජ්ජායනා කරන්න බලාපොරොත්තු වෙනවා. බුලි පඳුල්ලා දුන්නට කමක් නැද්ද? කට්ටියට හඳුල්ලා දුන්නට කමක් නැද්ද? මේ මිනිස්සයා මම කැමති අඳුල්ලා දෙන්න මේ ගොඩනැගිල්ල හැදිල්ලේදී අවුරුදු 6කට ඉස්සලා 6කටත් ඉස්සලා මේක දැකලා මෙහෙම දෙයක් වෙන්න ඕනේ කියලා පුදුම සංවිධානයක් කරලා මේක හදන කාලේ පුදුම විදිහට බැනුම් ආවේ මෙන්න. කිසි කෙනෙකුට මොන විදිහකවත් අගුණේ නැහැ මේ ගොඩනැගිල්ල මෙහෙම වෙන්න ඕනේ කියලා කිසිම විදියකට බාලබඩු දාන්න බෑ කියලා බුද්ධමාකාර සත්‍යක් දෙන්න. හිතන්න නිකමට 21 දෙනෙක් ඉන්න කාරක සභාවක මේ වගේ ගොඩනැගිල්ලක් හදන්න තනි මතේ තනි අලිය තනි හිතුවක් කාරණාවට ගියේ නැත්නම් කොහොම කරන්නද කියලා. මම ඒ දවසට මාත් බැලලා මාධිකතරය කියලා බග වාර්තා දෙන්නෙත් නැහැ ප්‍රගතිය කියන්නෙත් නැහැ එන්නෙත් නැහැ අන්තිමනිකව සංසම මේ දෙයටම කෙරෙහි හොඳ චේතනාවකට කියලා ඉතින් හෙට දාන දෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ අපි කාලයක් සභාපති කරගෙන තියෙන්නේ දැන් කාර්ක සභාවකයක් අද ඉන්නවා. අපි දිලිප් මහසන්තිල කියලා තමයි කියන්නේ. ඉතින් මම සන්තෝෂයි. හඳුලා දෙන්න මොකද අපි මේ භාවනා කරන හැම වෙලාවකම ඔය ධම්මනිසංචාරෝ ඥානරාම ස්වාමීන් වහන්සේලා වගේ මේවා මුල් වෙච්ච කට්ටියගේ ප්‍රාර්ථනා හීනනේ මේ ඔප්පු එකන යන්නේ. ඉතින් ඒක හැම කෙනෙක්ම සීපත් කරන්න ඕනේ. සීපත් කළා මේක පොඩි යුද්ධයක පොඩි සටනක පොඩි මතිමතාන්තර සටනක ප්‍රතිඵලයක් නෙවෙයි මේ. අපිට මේ හම්බෙලා තියෙන මේ භාවනා කරන්න පුළුවන් ගතිය. ඒ නිසා මේ පේන නොපේන කාටත් පින් පමුණනකොට ආඩ විශාල බල මණ්ඩලයකට මේ පින් විහිදෙනවා. මම තමයි මේක ප්‍රධානම සාක්ෂිකාරය. මේ චිත්‍රේ බුලපඳාක දකින්නේ මට තමයි පේන්නේ. ඉතින් මම කැමති නෑ මොකද මේ මේගොල්ලේ මූණ දාන්නෙම නෑ කවදාකවත් එළියට තිරේ පිටිපස්සේ ඉඳගෙන තමයි නාටකම නටන්නේ. මම කරන්නේ ඒ වෙලාවට මේ කොක්කයි මේ කොක්කයි පටලවලා හරකා එළවා බල්ලා කටලවාගෙන මේ කරත්තය ඇදගෙන යන එක තමයි මම කරන්නේ. හැබැයි දෙනකොට මට කියන්න තියෙන කිසිම භග විභාගයක් නැහැ. කිසිම මොනවත් කියන කොන්දේසි විරහිතව සපෝට් කරනවා. හැබැයි සමහරලාට මම අමාරුයි දාන්න. ඒ කියන්නේ සබහවලට මම ඉදිරියට වග වෙන්න එපායි. නමුත් කොහොම නත් වැඩේ කරනවා. දැන් අපි ලබන සුමානේ ලබන සුමානේ මේ සිකුරාද වෙනකොට මේකේ තව ඉතුරු කැලලට වැඩ පටන් අර ගන්නවා. එතකොට ඕගොල්ලෝ කිය සද්ද ඇයි? ඉතින් බුලිපණ කමක් නැති කියලා මම කිව්වා කමක් නැත්තම් කමක් නැහැ. කමක් තියෙනවනම් කමක් තියෙනවා. බැලන් ඵලයක්. මොකද මේක හදනකොටත් ඔහොම තමයි. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ ඒකෙත් හැඩ ගැහිලා යන එක. ඒක ඉවරනාට පස්සේ අපි ඉතුරු කැලලක් හදනවා. ඇදුලිත් තමයි යෝජනා කරේ. ඉතුරු කැලල හදනකොට වහලේ උඩ වහලයක් ගන්නකොට කොන්ක්‍රීට් එකක් දාලා දෙනවා. සක්මන් කරනවා. ඒක හදලා අපි යන්න හදන්නේ දැන් 40කට ඉඳ තියෙනවා 100කට හරියන්න පහසුකම් දීලා හැබැයි එක දුලිත් දායක කෙනෙක්යික මම හිතන්නේ තේරුම් ගනි අපි මේ ඔක්කොම සෙල්ලම් කරද්දී දායකයන්ට පහසුකම් දීලා නැහැ තාම. අල්ලා දායකෝ ඉන්න තැන දැක්කම ඕගොල්ලෝ කිම්සු දැන් දුලිත් තියෙන්නේ පැදුලේ තමයි යන්නේ. මේ මිනිස්සේ ඉන්න කෙනේ පල්ලෑව මොනම පහසුකමක් නැතුව හැබැයි කවදාකවත් චෝදනා කළා නැහැ. අපි ඒකට නිතර ස්තුති කරන අපි ඒ වෙනුවට දායකයන්ට චෝදනා කරනවා කෑ ගන්න එපා කියලා. මම්ම ගිහිලා කියලා දෙනවා මටත් ලැජ්ජයි සමහරවිට. මේ ඒ කණ්ඩක් දෙනවා බොණ්ඩක් දෙනවා ඇවිල්ලාට පිළිලා ගලා ඉඳලා යනවා. ඉතින් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙහෙම කරන්නේ ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ වෙනම දායක පිරිස සඳහා පල්ලෙහා දාන කුසියකුත් ලැබුම් බලකුත් දැසිකිලි දැසිකිලි පහසු ගන්න එක මේ ගොඩනැගිල්ල හදලා ඉවරෙච්ච ගමන් කරන්න. ඉතින් ඒක කරනකොට අපේ තියෙන ක්‍රම හැටියට අවුරුදු දෙකක් විතරයි. අවුරුදු දෙකක විතර කාලයක් ඇයි මොකද හේතුව ජලී අවසර ගන්නත් බෑ, මුදල් එකතු කරන්නත් ඕනේ, කරනවා කියන එක ලේසි නෑ. නමුත් ඒකදී අපි ඒගොල්ලන්ගේ තියෙන ඉවසිල්ල ප්‍රගේ කරමින් දුවන් තරම් මේකේ මන භාවනා ටික හරියට කරනවා නම් ඔය ඔක්කොම පෙළගෑ. මොනම සංවිධානයක්වත් ඕනේ හරියට වැඩේ යනකොට ඔක්කොම හැදේ වෙනවා. ඉතින් සමම සත්‍ත්‍රි දායක වශයෙන් මේකට මුල් වෙලා සංවිධානය කරලා මේකේ ගෘහ නිර්මාණ ශිල්පය හොයලා දීලා ඒවා සංවිධානය කරපු මිනිස්සුත් හඳුල්ලා දෙන්න. ඔය ඉතාමත්ම කලාතුරකින් නිසරණවනේ දකින්න පුළුවන් මිනිහෙක්. අපිට ඕන නම් අපි කොළඹ යන්න ඕනේ හම්බ වෙන්නේ. ඒ අර වලියක් ගිය වෙලාවක ඇවිල්ලා තියෙන මම නැති වෙලාවේ ගිය 10 වෙනිදා. ඒ මට හරි බුදුම හිතනවා ආවයි කියලා එනකොට. මම ඇරලා තිබ්බ ලියුමක් මම වැදගත් කරලා තියෙනවා පුළුවන් නම් බරilla මම නැහැ කියලා. ඇවිල්ලා හොඳ ලස්සන කරලා තුන්නේ. ඒ වගේ වැඩ වෙනවා. ඒව නිකන් ආච්චටි වගේ වැඩ. වෙන්න ඕන නැති ග්‍රහ මණ්ඩලයක තියෙනවා කියන්නේ. ඉතින් අනික් කට්ටිය ඇවිල්ලා බැනලා යනවා. මෙච්චර භාවනා කරනවා. මෙච්චර කටයුතු කරනවා කාර්ක සභාවේ එක් එක් පේන්නේ නැහැ. සංවිධානය කරන ඔක්කොමලා කියනවා මෙච්චර වටිනා වැඩ ගොඩක් යනවා නෑ. ඉතින් නැති වුණාට ප්‍රශ්නයක් නෑ ඉතින් කොහොම හරි. මං කියන්නේ මගේ වචන මෙච්චරයි. මට කාගෙන් කෑවත් කවන්නේ මට තාත්තා කියනවනම් එච්චරනේ. අපිත් කියන්නේ උතෝ කාගෙන් කෑවත් මට අප්පා කියනවා. ඉතින් මට ඔය කෝවා කරුවත් මට ස්තුති කරන හැම කෙනාම ඉතින් මම කරන්නේ ආ හොඳයි කියන්නේ නැහැ. ඒ නිසා මේ සියලුම සත්පුරුෂ මණ්ඩල වලට අපි මේ රැස් කරන ලද පින්වත්පත් වේවා කියන අදහසින් එද්දාවතාවාදී ගාථා සජ්ජායනා කිරීමෙන් අපේ අනුමೋದන කටයුතු මෙතෙන් સમાપ્ત කරනවා අපි කෙසේ නමුත් මම ඉඳලා 10 වෙනකන් නැවත පරියන්කයකට එකතු වෙනවා එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාචනම්මේහි සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා හිතාවතාච කම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසකං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ හිමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිපානපත් ඉමිනා පුඤ්ඤ කම්මේන වාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු